එතකොට වෙන්නේ මොකක්ද දන්නවද? මෙල්බන් ඕන් වෙලා හිටියොත් අර කට්ටියට ගන්න බැරි. එහෙමයි. මෙල්බන් වල ගියම ලයින් එක එන්නේ. එහෙමයි. මෙල්බන් වල චිත්‍රලා ගෙදර ලයින් එක නැහැ. එතකොට කරන්න තියෙන ප්‍රශ්නයක් අහලා කට් කරන්න. එයාව කට් කරන්න. නේ? ආ ඊට එතකොට ඔයා මොනිටර් ඔයා කවුරු හරි දෙන්න එකනේ මොනිටර් කරන්න. මොනිටර් කරාට ඩිවයිස් එක ළඟ තියෙනවා. එහෙම. සද්ද ඇහෙන්නේ. ඉන්ඩෝනේ මොනිට කෙනෙක් පතන ඔය වැඩ යනකොට මේ හැම කෙනාටම කේට කරන්න කො අපි අත්පොත ඉතින් බයල අත්පොත කියන්නේ එනක් වන්දනා කරලා පටන් ගන්න නේ පොඩ්ඩක් කතා කරන්නකෝ. ආ තේරුම් ගන්න. හරි මම කොහෙන්ද? ආ පොඩ්ඩක් ඉන්න. මේ කවුද චිත්‍ර අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි Skype එකෙන් ඔක්කොටම announce කරා ඒ නිසා ඔක්කොමලා Skype එකේ log වෙනවා. log වෙනවා. ඒක එතකොට එක්කෙනෙක් log වෙනකොට අනිත් එක්කෙනා කැපෙනවා. සොයනස මේ මේ හදන්න ඕනේ මේ group file එක. ඒක වෙලා යනවද හදන්නේ? නෑ ටක් ගන්න පුළුවන්. ශබ්ද ඇහෙන්නේ නැති වෙන්න කරන්න බැරිද ටක් ගන්න නැතුව? සීලට කිව්වනම් කරයි සොයන්නේ. මට මේ ස්වාමීන් වහන්සේගේ ඉන්ස්ට්‍රක්ෂන් කරන්න මේ ඔතන ඉන්න කාට හරි කිව්වනම් ආ මෙන්න මෙන්න ලක්මාලි ඉන්නවා ලක්මාන්ට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න. හලෝ. හලෝ ලක්මාන්. ආ එහෙනම් දෙක යූස් කරන්න ඒකේ මේ තියෙනවා තියෙනවා ඇතිනේ එතන මේ මේක ඕන් කරලා ගන්න කන්වර්සේෂන් එකට ගියාම ඒකේ තියෙනවා at people ආහා පොඩ්ඩක් නේද එතකොට එක එක කෙනා නේවා එකට ඇඩ් කරන්න පුළුවන් ආ at people කියන එක කන්වර්සේෂන් එකේ at people ආ හරි ආ එතකොට ලිස්ට් එකෙන් බලලා ඇඩ් කරන්න ඕනේ නේද? ඉන්නේ නේ එකන ඇඩ් කරන්න. ඒක දැන් ඕකේ ඉන්න ඉන්න කාණ්ඩ ඉන්නවනේ. ඔව්. ඒ කාණ්ඩේ එකන එකට ඇඩ් කරන්න. ඒක අලුත් කන්ටැක්ට්ස් වලට නෙමෙයි තියෙන්නේ. නෑ නෑ ඔය ඉන්නේ ගෲප් එකේ වැටෙනවනේ කි. ඔයාගේ ලිස්ට් එකේ ඉන්න අය වැටෙනවා ඒක. හරි. ඔව්. ඔව්. ඒ අය එතකොට මේ ඇඩ් ටු කෝල් කියලා දාන්න තියෙන පල්ලෙහා. ආහා. ඒක ක්ලික් කරලා ඇඩ් ටු කෝල් කියලා දාන්න. ආ පොඩ්ඩක් ඉන්න. ක්ලික් කරලා ඇඩ් ටු කෝල් නෑ. පෝස් වෙලා තියෙන පෝස් වෙලා තියෙන තඩ කරලා තියෙන නෑ පෝස් වෙලා ආ දැන් මේක මේකලා ඇති කරගන්න චන්ද ඒක ඊට වැඩි ටිකක් අපිට පුරුදු වෙන්නේ ඒ පෝස් වෙන මොකක් හරි හෙලෝ හෙලෝ ආම මම ඇඩ් <clears throat> කරන්න ගියා මම නිසා ඔව් මට පේනවා ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ දැන් on hold කියලා පෙන්නන්නේ. ඔව් ඒගොල්ලන්ගේ මේකට ඇඩ් කරලා ඇඩ් කරන එක තමයි මට එන්නේ ඇත්තේ. ඇඩ් කරනකොට ඔය මේ චිත්‍ර පෝස්ට් වෙනවා කියන්නේ. ඔව් මම මම අනිත් එක්කන ඇඩ් කරනකොට ඔයාව මේ hold එකට යනවා. ඔව් ඊට පස්සේ මේ ඔකේ තියෙන තව එකක් group එකක් uh, create කරන්න. ආ ඒක තමයි. mấy cái que me quemaba que. No le tiramos. No tengamos la. No. शांत प्रदीप ආ චිත්‍ර චිත්‍රානන්ද මම කන්ටැක්ට්ස් වලට ගිහිල්ලා ආහ් කන්ටැක්ට්ස් වලට ගිහිල්ලා ක්‍රියේට් නිව් ගෲප් කියලා තියෙනවා හරි අපි දැන් කරගෙන යනවා වෙන වෙන වෙන PC එකකින් නෑ චිත්‍රානන්ද හරි හරි ඊට පස්සේ නිශාන්ත ප්‍රදීප් හරි මාවින් පෙරේරා නෑ හලෝ අන්ලිකා මල්ලිකා හරි හොඳ අපි ඇඩ් කරනවා. හරි. අපි අපි ගෲප් එකක් ඇඩ් කළා අපි මෙතනින් කට් කරලා මෙහි ගෲප් එකට කෝල් එක ගන්න එහෙනම් ආ මර්වින් හොඳයි ඔව් හරි මේ අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ Skype එකට එක්කෙනෙක් එනකොට අනිත් එක්කෙනා කට් ඔෆ් වෙනවා අපි group එක හදලා නැති නිසා මේ වෙලාවේ group එක හදාගෙන යනවා අපි කොහොම හරි රැස් වෙලා ඉන්නේ මෙතන නෑ මේ කොහොමදත් අපි දැන් කට්ටිය hold එකේ තියෙන්නේ දැන් group එක හදලා අපි කීප දෙනෙකුට call එකක් දෙනවා එතකොට මේක මෙහෙම තියලා කතා කරුවොත් ඔයාලට ඇහෙනවද ස්පීකර් ෆෝන් එකද ඉන්නේ නිකන්ද? නෑ මේ ඇහෙන්නේ වෙන විදිහ. එහෙනම් මම මේ ලයින් එක කට් කරනවා ස්කයිප් එක try කරනවා. දරුවන් සරණයි. ඉන්නද group එක ඔකට charge එක දාලා තියෙන්නේ? දාලා තියෙනවා. ගන්නට ගන්න. අතනේ. ටික වදී. මෙතන සර් එතන ගහන්න බැහැ ඇඩැප්ටර් එක. මේකට ගහන්න බැරි එකක් අත්තයි. අපුල හයි ඉන්නවා. හොඳයි අපි එහෙනම් මේ මේ තාක්ෂණික ප්‍රශ්න තියෙද්දී අතරවාරදී අපි ධර්ම සාකච්ඡා වාරය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මතක් කිරීමක් වශයෙන් කරනවා අපි සෑම සෙනසුරාදාවකම නිසන්න වනේ මේ වගේ ඉඳලා අදලා දවස්තාවේ හතමාර ඉඳලා 9 දක්වා කාලය ධර්ම සාකච්ඡාවක් සඳහා වෙන් කරගෙන තියෙනවා. ඒ ධර්ම සාකච්ඡාවේදී මුලින්ම අපි යෝගාශ්‍රමයේ විවස්ථාව සඳහා සුළු කාලයක් ගෙවලා අපි කලින් නම් කරපු සූත්‍ර සාරයක් අරගෙන ඒකෙන් මාතෘකා මතු කරගෙන ධර්ම සාකච්ඡා විවෘත කරනවා. ඊට පස්සේ කැමති කෙනෙක් තමන්ගේ භාවනාවට සම්බන්ධ ආධ්‍යාත්ම ජීවිත සම්බන්ධ හෝ ඉදිරිපත් කරන මාතෘකාවට සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් සභාගත කරන එකයි කරන්නේ සභාවේ අනුමැතිය පරිදි ඒ විරුද්ධ සාකච්ඡාවක් බාටපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අනුව අපි එකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අද ඉස්සලාම් බතාවට අපි ලෝකෙින් හැම කෙනාටම භාවනා කරන අයට අපිව කන්ටැක්ට් කරන්න සම්බන්ධ කරන්න Skype වැඩ පිළිවෙල ආරම්භ කරන්න දැන ඒකයි පොඩ්ඩක් කලබගෑනියක් තියෙන්නේ. ඒක අපි අද පරිශන මට්ටමින් කරනවා. පස්සේ මේක දිගට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ ධර්ම සාකච්ඡාවේ ක්‍රමික ආරම්භය සඳහා මම යෝගාචර දිනචරියාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහෙන්ද? ඒක තමයි කරන්නේ. එහෙම කියලා ගහලා තද්ද කරලා ගන්න. ඔය ඔක නැතුව ගහන්න අයියෝ ඒ කෑල්ලේ දාලා ගන්න නිකන් ගන්න. ඒක කෑල්ලේ ඇද්ද. ඒක තමයි අරගෙන තියෙන්නේ. මෙන්න යනවා. ශිල දිනාව දැන ගැනීම පිණිසම යෝගාවචර දිනචරියාව මතක් කරනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සුමේරි නිවන් සැපතෙන් සැනසෙනු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබා ගත යුතුය. අරුණට පළමු අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සුළු කාලයක් ගෙවා සිරුකින් සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්නියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යන ආදී සුදුසු කල්ලියේදී ඍෂිනම් හීල් දංකේ සඳහා බුදුන් හට ගොස් නොපමාව එයිවත් සපයාසී කුටියට ආ යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන් ඈනියත කිසෙයේදී පිටු සඳහා ගිඩිය දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවූ පාත්‍රයේ තවි කේලා තැන්පත් කොට ලැබිය යුතුය. පින්දපාතේ සඳහා ගෙඩිය ඇඬව කල තෙරුවන් පුදා පාචිවරු දරා කමඨාන්ගත් සිටින් નિયમિતයන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ. අනෙක් පිරිසත් සමග කමඨාන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨානින් යුතුව පිටුපිනිස හැසිර. පිටුපිනිගෙන පෙරලායන කලද කමඨාන් නොවර ආයුතු. පොජුන්නල වත්සපේ ආදීවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරු බවුන්හි යෙදී පිරිවැහුම් පිරිවැස්වුන් නැතොත් ඊතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස් 5ට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනා ආදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුව දුක් සොයා ඍෂිනා හිල් ඊලම්පසකේ සාදා පිරිසිදුදින් තමන් වසන කුටියට යා යුතුය. පෙර යම අවසන් වනතුරු පිරුවාහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා. අලියොමට පෙර අවදීමේ ශනිතුහන් කොටගෙන රැය 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සීල වැඩ ශනිතුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩන කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසර ඇතිව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සීයේ තබාගෙනම කාලය ඒ කාලේ සීනුවෙන් ගෙවිය යුතුය. අතුලත් තොරතුරු පිට දීමත් පිට තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයි.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 එබඳු දෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම හිත බාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එයින් අත්‍යවශ්‍යක කිසක් නැතෝ තනුවසන කුටියකට නොවැදී යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් නීතියේ ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරියරවනසේ භාවනාව පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන්ගේ ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕන නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තබා ගැනීම පරිහරණයට පහසු වේ. වැඩ කටයුතු දික්මන් වේ. හිතද තැම්පත් වේ. හිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසියම් ප්‍රක්ලේශයක් පහළ වෙන විට ඒ නෝනින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සියයට නගා එවදු වදුරු මැඩලීමට සමතුක විය යුතුය. බහැරපේ සිටුව නිතරක් ගනිමි දස ධම්මසුත ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමි. ඇතුළත පිරිසිදුකමද දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුතු මහත්තර හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබා ගත යුතුය. කරන හැම වැඩක්ම <clears throat> ක්‍රමානුකූලවත් හොඳට පිළිසිතුටත් කිරීමට හිතර ගත යුතුය. ආගන්තුකව පැමිණෙන සීල පැවිදි පින්වත්තුන්ට වද්දක් කීම ඔබ ගුණ ජීවනට උපකාර වන්නාසීම සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරියාණිත හේතුන වගද සත්‍ය තදින් හිතරගත යුතුය පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. පත්පිලිය සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහිදීම ඔබගේ සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නික වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කරන ලියුම් ගන්න දිනවද යෝගාචත්තයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දෙමිය යුතුය. පහල් සහල් පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත් පවාදික කොට ගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විවිතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අතලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමයේ කතිකාවතට හා මෙම ස්ථානීය කතිකාවතරද එකඟව වැඩගෙන යාම මෙහි වචන ඔබේ ආඥයන්ගේ පහසුව සඳහා වෙනු ඇත එහින්නේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. ඉතින් මේ පළවෙනි අංකේ સમાપ્ત වුණාට පස්සේ අපි ඉස්සරහින් තියාගත්ත සමාධි සූත්‍රයේ අදට අදාළ කොටස කියවීමෙන් අපි දවසේ මාතෘකා මතු කර ගන්න උත්සාහ කරමු. මේක කට්ටිට ඇහෙනවද? ෆෝන් කරාද? තුන් දෙනෙක් ඉන්නවා සායනා. ඈ? තුන් දෙනෙක්. එතකොට අනිකට රෙන් බැරි වෙනවද? ගෲප් එකේ පස්සේ නෑ දාන්න කිව්වා. පුළුවන්. දැන් ඇහෙනවද ස්කයිප් එකේ කට්ටියට? ස්වාමීන් වහන්සේ හොඳට කීප දෙනෙක් කීප දෙනෙක් කට වෙලා ඇති අපි දැන් සුළු පිරිසක් එක පටන් ගන්න කරගෙන යන් බලන්න.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 මහණෙනි මා විසින් පරායනෙහි උන්නක ප්‍රශ්නයේදී සංකාය ලෝකස්මි යනාදී තෙල ගයක් පදාරණ ලතද මේ ඵල සමාපatti සඳහා වදාරණ ලදී. සත්ත්ව ලෝකේහි උත්තමාද උත්තමා ධර්මයන් නුවණින් දැන යමෙකුට ස්කන්ධ ලෝකේහි කිසිදු ස්කන්ධාදියක කෙලෙස් විසින් චලිතේක් නැද්ද? ශාන්ත වූ, ක්‍රෝධ දූම රහිත වූ, නිදුක් වූ, ආශා රහිත වූ හිතෙම ජාති ජරා ඉක්ම සිටියේයි කියමි. පිටුංගේ කියන්නේ 91. එතකොට ඒකේ මුල් ටික කියවන්නකො සමාධි භාවනා හතර මොකක්ද කියන්නේ? දිගට යනවාද ඒක? අපි දා කිව්වේ මේ සමාධි භාවනා දෙවෙනි එක විතරයි. මුලින්ද කියවන්නකො සිංහලකෙත් සිංහලකෙත් සභාගත කරන්න. මහණෙනි මේ සමාධි භාවනාව සතර දිනකි. කවර සතර දිනක් දෙයත් මහණෙනි වඩන ලද විහිල විහිල කරන ලද සමාධි භාවනායේ දුටු දුටු දෙමි සුව වෙහෙර පිණිස පවන්නේ වේ. මහණෙනි වඩන ලද විහිල කරන ලද සමාධි භාවනාවේ දිව්‍ය චක්ෂූර් ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවත්නේ වේ. මහණෙනි වඩන ලද විහිල කරන ලද සමාධි භාවනාවේ ස්මෘති සම්ප්‍රජඤ්ඤයේ පිණිස පවත්නේ වේ. මහණෙනි වඩන ලද විහිල කරන ලද සමාධි භාවනාවේ ආශ්‍රවශේ පිණිස පවත්නේ වේ. මේකදී ඇත්තටම ਸਰවචනාංශේ 15 වෙනි ඉස්සරලා ওই පළවෙනි දෙක තිබ්බා. තිත්තම සුඛ විහරණය කියලා මේ ගෙවල් දොරවල් වල තියෙන කාංකටළු තත්ත්වෙ මිදීම සඳහා සමාධි භාවනාවට ගිහිල්ලා මොකක් හරි අරමුණකට හිත දාගෙන ගත කරනකොට ඔය ගේයසිත දෝමනස්සේ නැති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන තරුණ අසහනය කියලා එකක් තියෙන. අසහනයෙන් දුරු කරගන්න පුළුවන්. ඒක සමාධි භාවනා කරනකොට හම්බ වෙන පළවෙනිම ආනිසංශේ සර්වචන් ආංශේ දේශනා කරන්නේ ditta dhamma sukha viharane කියලා. මෙලව දුකක් තියෙන්නේ. අන්නේ දුකෙන් පොඩ්ඩකට අයින් වෙලා පොඩ්ඩක් මේ මනුස්ස ලෝකේ නර ලෝකේ සුඛ වේදනාවක් ලබන්න තියෙන එකම ක්‍රමය සමාධි භාවනා කරනවා. දෙක ඥාන දර්ශන ප්‍රතිලාභය ඒක දිනු කළොත් අභිඥා ලබන්න පුළුවන්. දිබ්බ චක්කු දිබ්බ සෝත වගේ අභිඥා ලබන්න පුළුවන්. එතකොට මානසිකත්වයේ ඉක්මවල අතිමානුෂික අභිඥා නැත්නම් ඥාන ඉක්මවපු අභිඥා ලබා ගන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයා සම්මානීය භාවති භාවිත පුද්ගලයෙක් බවට සමාජයේපත් වෙනවා. ඊර්ෂ්‍යවරු කියලා ඉස්සර අපි සඳහන් කර තිබුණා. සාන්තුවරු සේන්ස්ලා එක එක එක නම් වලින් මේක සඳහන් කරලා තිබිලා තියෙනවා හැම ආගමෙම ඉන්නවා කිසිම ආගමක නැහැ ওই විදිහට ඥාන දර්ශන ප්‍රතිලාභය ලැබුණ නැති කවුරක්වත් නැහැ ඒක නිසා ඒක බෞද්ධයන්ට විශේෂ ආභරණයක් නෙවෙයි නමුත් ਸਰවචනාසිත එක අගය කරලා තිනවා මොකද උපයන්නේ සාධාරණ ක්‍රමයට ඒකදී කරන්නේ මේ බත් උපේනවා පාන් උපේනවා අඳ පිටු කොට්ට මෙට්ටු උපේන එක නෙවෙයි දිබ්බ චක්කු දිබ්බ සෝත ඉද්ධි විද ඥාන ලබා ගන්න එකයි විශේෂයෙන්ම මෙතන ලොකු සාංශික බණ පොතේ සඳහන් කරලා තියෙනවා මෙතන දිබ්බ චක්කු ඥානය තමයි ඔය කියන්නේ කියලා. ඉතින් ඒක ඕනෙම ආගමක කරන්න පුළුවන්. අද බෞද්ධයා ඒක දන්නේ නැතුව ඒක බෞද්ධයන් විතරයි <clears throat> සින්න වෙලා බුද්ධ වෙලා තියෙන කියලා හිතලා ඒක ලබා ගැනීම පිණිස නටන. ඒක ඇත්තටම බෞද්ධ වැඩ පිළිවෙලක් නෙවෙයි. ඒක බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා තිබිච්ච. නමුත් බුදුහාමුදුරු අගය කරපු වැඩ පිළිවෙලක්. ඊගාවට දෙනවා සති සම්පජාඤ්ඤය පිණිස සත්‍ය පිහිටවනවා. ඒ කියන්නේ අපි විපස්සනා කරනකොට මුලින්ම කරන්නේ සතිය වැඩි කර ගැනීම සඳහා සමාධි අනුග්‍රහිතයක් කරනවා. භාවනාශාලාවට යනවා. නිස්සද්දව වාඩි වෙනවා. සීලයක් සිහිපත් කරනවා. බුදුන් ධර්මයට කය හිත පූජා කරලා මගේ හිත මේ කයට නන්නතර වෙච්ච හිත කයට ගන්න උත්සාහය ඒක සමාධි උපක්‍රමයක්. සමාධි අනුග්‍රහිතයක්. ඊට පස්සේ කයේම හිත පවත්නකොට ඇතුළෙන්ම තියෙන අරමුණක් හොයාගන්න හිතට අරිනවා. ඒ අරමුණ ගඟේ ගහගෙන මිනිහට එල්ලෙන්න වැලක් වගේ උදව් වෙනවා. ඒක ආනාපාන වෙන්න පුළුවන්. පිම්බීම හැකිලි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙම ගත කරන්න ගන්න උත්සාහය සමාධි උපක්‍රම. ත්‍රිපස්සනා යෝගාවචරය තමයි සමාධි උපක්‍රමය කරන්නේ සතිය සම්පජඤ්ඤය වැඩි කිරීම සඳහා. ඒකට සමාධිය සමාධියෙන් ගිහිලා විපස්සනාට හරවනවා කියන වචනේ පසු කාලේ හැදලා තියෙන උතරින් තමයි. සමාධිය හරහා සති සම්පජඤ්ඤේ වඩන්නේ කොහොමද? මොකද සති සම්පජඤ්ඤේ කිව්වට පස්සේ සම්පජඤ්ඤේ කියලා කියන්නේ ඇති හැටි දැකීමේ නුවණ සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. තමන්ගේ දර්ශනය පෙර දක්ම පිරිසිදු නම් මේ කාමේ විතරක් නෙවෙයි ඇති හැටිය දකින්න. මේ කාමයේ තමයි ඇති හැටි දකින්න තියෙන ප්‍රධාන බාධා බවක් තියෙනවා. නමුත් අපි මෙතෙක්ල් 100 100ක්ම ගත කරලා තියෙන කාමයේ සඳහා ඒ නිසා අපි මෙතෙක්ල් දැකපු එක ඇති හැටිය නෙවෙයි. අපි දැකලා තියෙන මෙතෙක් කල් කබර ගෝයා, තල ගෝයා කරගන්න දකින්න දැක්මක් ඡණ්ඩ. මේ ලෝකේ තණ්හාමාන දිටි වඩන්ඩ නානා විද උපක්‍රම වලින් අපි ලෝකෙ දිහා බැලුවා. නමුත් ලෝකේ තියෙන ඒ සඳහා විතරක්ම නෙවෙයි. හැබැයි කාම ලෝකේ ඉන්න කරාට ඒ සඳහා පමණමයි තියෙන්නේ. එයා දන්නේ එච්චරයි. ඒක තමයි දිනන්නේ. ඒක තමයි අඳුර පාන්නේ. ඒක තමයි ආඩම්බරකම් කියා පාන්නේ. ලාභ සත්කාර ලබන්නේ. ඔය ඇති හැටි දකින්න කෙනාට පේනවා මට වැඩිය ධිට ධම්ම සුඛ විහරණ දෙන මිනිස්සු ඉන්නවා ඥානපටිලාභේ ලැබුත් මිනිස්සු ඉන්නවා මේ සමාජයේ සති සම්පජඤ්ඤේ පිළිතර මිනිස්සු ඉන්නවා කියලා සති සම්පජඤ්ඤේ මේ සමාජයේ විවිධාංගීකරණේ තේරෙන්න පටන් ඒ තේරුම් ගත්තට පස්සේ ධිට ධම්ම සුඛ විහරණයත් අතහැරලා ඥානපටිලාභයත් අතහැරලා සමාධිය හරහා සති සම්පජඤ්ඤේ ලැබලා ආශ්‍රවක්ෂේක පිරිස ඥාණයට යෑම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨම ගන්නේ. ඒ නිසා මේක විශාල වැඩපිළිවෙලක් තියෙන මුලින් සමාජීයම තමයි ඉස්සර කරන්නේ. ඒක නෑ කියන්න බෑ. කාටවත් කියන්න බෑ විපස්සනා કોઈ જાතියෙන් සුද්ධ විපස්සනා කිව්වත් මුලින් යම් ප්‍රමාණයක් සති සම්පජඤ්ඤය වඩනවා. සති සම්පජඤ්ඤයක් ඉන්නේ සමාධිය නැති කෙනාට. ඒක නිකන් මේ කවදාකවත් හිතන්න නරකයි මේ සුද්ධ විපස්සනා වේ සමාජයට විරුද්ධව කතා කරනවා. ඒ ලැබෙන සමාධිය විපස්සනා සමාධියක්. සමත සමාධියක් වෙන්න පුළුවන්. ක්ෂණ මාත්‍ර සමාධියක් වෙන්න පුළුවන්. තර සමාධිය ලබනද සමත සමාධිය ලබන්න කරන උපස්ථාන අනුග්‍රහ සප්පාය කරනු සේරම යොදන්න ඕනේ මේ ක්ෂණ සමක්ෂණික සමාධිය ලබන්න. ක්ෂණික සමාධිය ලබා ගත්තට පස්සේ ඒක ditta ධම්ම සුඛ විහරණයට යොදන්න පුළුවන්. දිබ්බචක්කු දිබ්බසෝත වගේ දේවල් වලට පෙරපිරුදු කුසල ශක්තිය දිනන එකටත් යන්න ඉඩ තියෙනවා. නැවත ඒ සමාජයේ සති සම්පජඤ්ඤය වර්ධනය කරන්නට උදව් කරනවා. අන්නේ කස කැවීම තුළ ආශ්‍රය කපහැරීම සඳහා යොදන එක තමයි බුදුරජාණන් වහන්සේගේ මේ සූත්‍රයේ පරමාර්ථය. ඒක නිසා මේ සූත්‍ර දේශනා හැමාරේ කියනවා මහන්නේ මම ඔබලට පාරායනේ ආරවල් පුච්චක ප්‍රශ්නේදී මේ සූත්‍රය දේශනාව කිව්ව මතකද? ගාතාවක් මම ඒ ගාතාව කිව්වේ සමාධිය වඩලා සමාධියෙන් සති සම්පජඤ්ඤේ වඩලා සම්පජඤ්ඤයෙන් ආශ්‍රවක්ෂය කරපේ ඥානයේ පිණිස රහත් ඥානයේ පිණිස ලබලා ඒ රහත් ඥානේ මා ඵල ඥානය අගය කරනමටයි මම මේ ගාතාව කිව්වේ කියලා මොකද්ද ඈ පුන්නක පඤ්ඤා පාරායන වර්ගය කියලා කියන්නේ බුදුජානකසේ දේශනා උක්ක්ම ගැඹුරුම සාරේ ඒක තියෙන සුත්ත නිපාතේ පුඤ්ඤක පඤ්ඤා කියන එක මේ ඒ කාලේ හිටපු මේ හොඳට දිනු වෙච්ච පාරිසරික පරිපාලකයාගේ ගෝලයේ බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා හිතේ. ඒ යගේ ලොක්කා කියනවා ලොක්කෙක් පහළ වෙලා ඉන්නවා ලෝකේ බුදුන් කියලා. හරිම හොඳයිලු. හරිම අභිඥා සහිතලු. විශ්වාස කරන්න බෑ දැන් උඹලත් භාවනාකාරයෝනේ. ඒක නිසා උඹ ඉස්සරහා ගිහිල්ලා වැඳපන්. මට යන්න බෑ. ඒත ගුරුනාන්දිකොත් ලැජ්ජයිනේ. ගෝලයා යවනවා. 18 දෙනෙක් ගෝලයා යවනවා. ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්න අධිෂ්ඨාන කරපන්. බුදුහාමුදුරෝ දක්ෂයා නම් උඹට උත්තරේ දෙයි කියලා. එතකොට මේ අහන ප්‍රශ්නේ තමයි ඔය බුදුහාමුදුරෝ පෙන්නලා මම ඒකට දීපු උත්තරේ මොකද්ද? සමාධිය වඩපන්, සමාධියෙන් සති සම්පජඤ්ඤය වඩපන්, සති සම්පජඤ්ඤයෙන් ආශ්‍රවක්ෂය කරගනින්, ආශ්‍රවක්ෂය කර ඥානේ ඵල සමාපත්තිය තමයි මේ මිනිස්සේ අහන්නේ. ඉතින් එතකොට මේ මේ ආහබු පරිබ්‍රාජකයාත් කොච්චර දිනු කෙනෙක් වෙන්න ඕනද කියලා හිතන්න. බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා හිතින් මේ වගේ ප්‍රශ්නයක් අහන්න දැන් ඇහුවනම් මොකද අහන්නේ? ඩොලර් එක කීයද දැන්? ඕස්ට්‍රේලියා ඩොලර් එකද වැඩි, කැනේඩියානු ඩොලර් එකද වැඩි, ඇමරිකන් ඩොලර් එකද වැඩි, සිංගප්පූරු ඩොලර් එක ඔච්චර තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මෙහි ඉරවේ කෙනෙක් ඉඳලා ලාල් කියනවා බුදුහාමුදුරුවෝ හිටියනම් මම මේ ආර්ථික සමීකරණ ටික අහ ගන්නවලු මම හිටියනම්. ඉතින් හිටපු එක එක්කත් ඉඳලා නැල්ලු මේ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රශ්න ටිකක් අහලා උත්තර ලියාගන්න එහෙනම් අපිට Nobel Prize ගන්න තිබ්බා. බුදුහාම හිටියන කන රත් වෙන්න ගහනවා. මේ බුදුහාමුදුරුවෝ ගාඩත් ඇවිල්ලා මේ ආර්ථිකයේද අහන්නේ කියලා අහන්න ඕනේ මේකයි. ඒකේ තියෙන වටිනාකම තමයි ඒ මනුස්සයා ඒ අහපු ප්‍රශ්නේ බුදුජාන්සේ නැවත උද්දෘත කරලා මොකද ඒ පරිප්‍රාජකේ නම කපිල පුන්න පුන්න මහණෙනි මම සූත්‍රය හමාර කරන්න මෙමයයි මහණෙනි ආශ්‍රක්ෂය කර ඥාන වෙන සමාධිය දාන්න පුළුවන් මං එදා උඹලට මතකද පුන්න මානව ප්‍රච්ඡාවේදී දීප ගාතාව ඒ ගාතාවේදී මේකයි ඒකේ අන්තර්ගතය ඒ අන්තර්ගතය කිව්වේ මෙන්න මේ කියන ආශ්‍රක්ෂය කර ඥානෙ ලැබලා රහත් ඵලෙ ලැබලා රහත් ඵල සමාපත්තිය අගය කරන ගාතාවක් ඔය තියෙන්නේ. මේ ගාතාවෙන් කියන්නේ මොකද ඉස්සර සමාධිය වඩපන්. ඊකට සමාධිය සති සම්පජාඤ්ඤය පිණිස වඩපන්. ඊට පස්සේ සති සම්පජාඤ්ඤය ආශ්‍රක්ෂය ඥානෙ පිණිස වඩපන්. ආශ්‍රක්ෂය ඥාන ලැබුවට පස්සේ රහත් වුණාට පස්සේ ඒ ආර්යත් ඵල සමාපත්තියට යෑමේ වටිනාකමයි කියන්නේ. ඉතින් ඒක නිසා මේ සමාධිය මේ ගොඩනැගිල්ලක් හදනකොට ගහන ෂටරින්ක් වගේ. ගහන පලංචි කියලා තියෙනවා. ගොඩනැගිල්ල හදලා ඉවර වෙනකන් ඒ ගොඩනැගිල්ල හා සමාන පලංචියක් ගහ ගන්න ඕනේ. ඔය පිටරටක පලංචිය ගහලා වැඩ කරන හැම කෙනෙකුටම ආරක්ෂාව ඒ සේවක අර්ථ සාධක කට්ටියවිල බලනකන් සේවකයෙක් යොදවන්න තහනම්. පිටට බඩු වැටෙන්න බෑ, මිනිහෙක් බිමට වැටෙන්න බෑ, බඩු උස්සන්න ඔක්කොම ලිෆ්ට් හයි කරන්න ඕනේ. හයි කළේ වුණාට පස්සේ තමයි සේවකයෙක් ගන්න ඕනේ. ඊමස සම්පූර්ණ ආරක්ෂක ඇඳුම් අඳලා සේවය යොදවන්න. අපේ මොනවත් නැහැ එදාවරුවේ කුලියට ගත්ත මිනිහා උඩටම නගනවා කරන්ට් වයරකුත් අතර දීලා තනියේ දණ්ඩේ ගිහිල්ලා වයිල්ඩින් කරන්න. ඉතින් ඌ වැඩගෙන වටනට පස්සේ බිල්ඩින් එක හදනකොට ඒ බිලි ගන්නවා. ඒකෙන් දෙන්නේ කොහොමද ලොකු බිල්ඩින් ගන්නකොට බිලි ගන්නවා කියලා බිල්ලට දෙන එක තමයි කරන්නේ. අපි කවදාකවත් ගොඩනගිල්ල හදනකොට දෙපැත්තෙන් හදන මේ ආරක්ෂක පලංචි හදන්නේ. ඉතින් අපිට වෙන්නේ පිටරටවල මිනිස්සු පලංචිය හදන්නේ පදිංචි වෙන්න වගේ කියන. පදිංචි වෙන්න නෙවෙයි හදන්නේ. ගොඩනැගිල්ල හදලා ගලවන්න ඕනේ. ගැලෙන්නේ නැත්නම් හරි කැතයි. ඒ නිසා සමාධිය අවශ්‍ය නැහැ නිවන් දැක්කට පස්සේ. ඒ සමාධිය කියලා කියන්නේ semi permanent structure එකක්. ඒකේ ඉඳගෙන තමයි ගොඩනැගිල්ල හදන්නේ. ගොඩනැගිල්ල හදන්න හදන්න ඒක උස්සනවා. උස්සලා ඒක හදලා හදලා හදලා ඒකට පුදුමාකාර වේදමක් කරනවා. කොන්ට්‍රැක්ටර් කෙනෙක් ගාව තියෙන මේ මේ පලංචි බඩු ඒ ගොඩනැගිල්ල කොන තැනක් ගහලා දෙනවා. ගොඩනැගිල්ල ගැහුවාගේ ගහන්න පුළුවන්. ඉතින් ඒකට ඒක තමයි සමාධිය කියන්නේ. ඊට පස්සේ හදන ගොඩනැගිල්ල තමයි සීලයයි ප්‍රඥාවයි කියන්නේ. ඒතර සීල ප්‍රඥා දෙක මැදයි සමාධිය තියෙන්නේ. සමාධියේ ඉඳගෙන සීලය ප්‍රඥාවයි කියන ලෝකේ උත්තරම ධර්ම දෙකට ළඟාවීමට පිට මාර්ගය සකස් කරලා දෙනවා. ඒ නිසා සමාධිය අත්‍යවශ්‍ය අංගයක්. කොච්චර මිනිසු පටලවාගෙන තියෙනවද කියනවනම් භාවනාව කියන්නේ සමාධිය කියන තරමටම අද පටලවාගෙන ඉවරයි. සමාධිය කියන්නේ භාවනා කියන පටලවට පටලවාගෙන ඉවරයි. සමාධිය තියෙන්නේ ඇත්තටම මේ මේ මේ පලංචියක්. මම කියන්නේ බුංචි කියලා වැඩි. ගොඩනැගිල්ල ලොකු නම් ඒ තරමට ලොකු පලංචියක් ඕනේ. ඒත් පලංචිය ගලවන්න තියෙන එක. ඒක නිසා මේ සමාධි භාවනා සූත්‍රයේ මේක හරි වටිනා සූත්‍රයක්. බුදුහාමුදුර ඔක්කොම සමාධිය කරන වැඩ ඔක්කොම පෙන්නලා බුදුහාමුදුර ඒක අනුමත කරන්නේ මොකටද? සති සම්පජාඤ්ඤ පිණිස පිහිටෝපං ඊට පස්සේ ආශ්‍රක්ෂය කියලා ඥානෙ ලැබපං අරියත් ඵල සමා අරියත් ඥානෙ ඊට පස්සේ අරියත් ඵල සමාපත්තියට ගියාට පස්සේ උඹට තේරෙයි උඹ සමාධිය වැඩගත්ත හැටි ඒන පාරදී ඕනනම් ඔබට විවේක වෙන්නත් ගන්න පුළුවන් සමාධිය අපි අද භාවනා කරනකොට හුවා කියන භාවනා හරි ගියා. බොහොම සාන්ත භාවයක් හම්බුණා. බොහොම විවේකදනක් හම්බුණා කියලා කියන්නේ ඒ දිත්තදම සුඛ විහරණය. එතන එතන ලැබෙන සුඛ වේදේ. ඒ නැත්නම් මේ ඥානපටිලාභය යන්නත් පුළුවන්. දීපචක්කු කියලා කියන්නේ ඊට පෙර වෙච්චව එතෙන් ගියාට පස්සේ ඕනම කෙනෙකුට ඊයේ වෙච්ච දේ හොඳට පැහැදිලිව මතක් වෙනවා. දවස් ගානකට ඉස්සෙල්ලා වෙච්චව කිසිම සම්බන්ධයක් නැතුව මතක් වෙනවා. ඒ පාර දිගීම ගියාම මේ භවයට ඉස්සෙල්ලා භවයේ පැහැදිලිව මතක් කරන්න ඉඩ තියෙනවා. ඒක යන්න ඕනේ මේ ඒකට සම්මසන ඥානය කියලා කියනවා. ඒ ඥානෙදි වෙන්නේ වර්තමානයේට කොහෙන්වත් අරමුණු වෙන්නේ නැතිකොට රූප පේන්නෙත් නැහැ දෙක වහලා. ශබ්ද ගණන් ගන්නෙත් නැහැ. ශබ්දෙමුත් අයින් වෙලා ගන්ධ රස පහස කියන ආනපානෙත් නැහැ. ඉතින් පිටින් අරමුණු එන්නේ නැතිකොට මතකයේ ඇවිසෙන පටන් ගන්නවා. මතකෙ දිගේ හිත ඉස්සරහට යනවා. හරියට අතීතෙ වෙච්ච දෙයක් මේ දැන් සිද්ධ වුණා වගේ. ඉතින් ඒ වගේ හිතනවා මේ මොකද හිතපු ගමන් හිතවිලි එන්නේ. අදාළ නැති දේවල් මතක් වෙන්නේ මොකද්ද කියලා හිතනවා. එතකොට ඒ කියන්නේ දැනට පිටින් එන අරමුණු නැහැ. ඒ නිසා හිත ඇතුලේ තියෙන මතකයේ අවශ්‍යනවා. <clears throat> ඒකට කියනවා පුබ්බේ නිවාසානුස්සති එහෙම නැත්නම් දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී වගේ එක එක ඥාන දිගේ හිත යනවා ගෝක් වෙලා සිද්ධ වෙන්නේ. ඒ වෙලාවට <clears throat> මොනවා කරන්න ගියත් අවුල් වෙනවා. වෙන දෙයකට ඉඩ ඇරලා හිටියොත් තමයි පෙර ආත්මවල පුරුදු කරපු එක එක ඥානවලට ඒක විශේෂම සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් කරලා තියෙන කොහොමද ඒක කරන්නේ කියලා ඉබේම හිත යනවා. හැබැයි අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන මම දැකපු මගේ ලෝකේ හිටපු ආචාර්යවරුන්ගේ එකනේ දැක්කේ ඒක උනන්දු කරවන්න එපයි කියලා. ඒක උනන්දු කරන්න පටන් ගත්තොත් කතා ගොතන්න පටන් ගන්නවා හිත. ඇත්ත මොකද්ද දන්නෙත් නැහැ බොරුව මොකද්ද දන්නෙත් නැහැ. ඉස්සෙල්ලා ටිකක් ඇත්ත පෙන්නනවා. පෙන්නුවට පස්සේ දොඩමළු හිතෙන් ඉතින් සැලසුම් හදන්න හදනවා. ඊට පස්සේ හිතපදන මතක නැහැ අතීත දිගේ සරංග සරුංගලන්න පටන් ගන්නවා. ඒ නිසා එන කෙනෙක් ආපු දෙයින් ඒක වාසියට ගන්නව අමතර අතිරේක අපි කියන්නේ අතුරු ප්‍රතිලාභ විදිහට ගන්නව ඒක දිගේ යන්න එපයි කියන එක අපි ලොකු සංස කිව්වා ඒ වුණත් ලොකු සංස මේ දිබ්බජක් ඥානය පිළිබඳව සූත්‍රය බණක් කියලා තියෙනවා ඔය ඔය සූත්‍ර යටතේ අරස වෙලා තියෙනවා අපි ගාව ඒක ඉතින් මහා ලොකු දෙයක් කියන්නේ මේ සමාධිය වඩනකොට ඒ වගේ ඥාන වලටත් යන්න ඉඩ තියෙනවා හැබැයි ඒව දිගේ වැඩි නැටුවොත් සති සම්පජඤ්ඤයට බාධා වෙනවා ආශ්‍රක්ෂක ඥානයට බාධා වෙනවා හැබැයි මිනිස්සු අඳින්න පටන් ගන්නවා. මේ මනුස්සයාට අනුන්ගේ හිත් කියවන්න පුළුවන්, අතීතය කියවන්න පුළුවන්. ඉතින් ඒ මනුස්සයා එතන මඩ ගෝරුවක් හදා ගන්නවා අර හදු මාර්ගේ. ධර්ම මාර්ගේ මඩ ගෝරුවක් හදාන තමන් එරී ගන්නවා. ලාභ සත්කාර વિશે එරී ගන්නවා. අද ලංකාවේ වෙලා තියෙන්නේ ඉන්න හරියක් ගුරුවරු මේ ඥාන ඥාන දර්ශන ප්‍රතිලාභයට තමයි භාවනා කරන්නේ. ඉතින් කෝවිල් දා ගන්නවා, පේන කියන්න පටන් ගන්නවා, අතීතය කියන්න පටන් ගන්නවා, රහත් උනාද කියනවා, සෝවාන් උනාද කියනවා. මල විකාරයක් තියෙනවා. සති සම්පජඤ්ඤය තමයි කරන්න තියෙන අරක එනවා ඒක වළක්වන්න බෑ. ඒක නරක දෙයක්වත් නෙමෙයි සාසනය පිළිගත්ත දෙයක්. නමුත් බුදු දානන් කියන්නේ සති සම්පජඤ්ඤය එහෙම නැත්නම් ආශ්‍රක්ෂක ඥාණයට ඒ සමාධියේ යෙදවීම ඒක චතුත්ථ ධ්‍යාන සමාධිය පෙන්නකොට අපි මේ සෙනසුරාදා ප්‍රාස්පින්ද කියපු සූත්‍රෙත් ඒක සඳහන් වෙනවා සතිපාරි සුද්ධින් සති උපේක්ඛා පාරිසුද්ධින් චතුත්ථ ඥාන සමාධි කියලා සරුවතෙන් සඳහන් කරනවා. චතුත්ථ ඥාන සමාධියට ගියාට පස්සේ ඒක සතියෙන් පාරිශුද්ධිය ලබා දෙනවා. උපේක්ෂාවෙන් පාරිශුද්ධිය ලබා දෙනවා. එතකොට ඥාන දර්ශන ප්‍රතිලාභයට වැඩිය දුවන්නේ නැහැ. ප්‍රීති සුඛයට වැඩිය දුවන්නේ නැහැ. ඒ වයින් ගලවලා සතියට සම්පජඤ්ඤයට හරවන්න ඕන. ඒක හරියට මේ ජෑම් එක බටර් එක කකා හිටපු සුදු පාන් පෙත්තක් ජෑම් බටර් අයින් කරලා සුදු පාන් පෙත්ත කන්න යනවා. කවුරුත් කැමති නැහැ. ඔක්කොමලා කැමති තව ජෑම් ටිකක් ගන්න. ඒ ජෑම් ගා ගැනීම තමයි ditta ධම්ම සුඛ විරණේ කියන්නේ. ඒ ජෑම් ගාගෙන ඉල තමයි අතීත ඥාන වලටයි දිබ්බ චක්කු දිබ්බ දෝත වලට යන්න ගියාම වෙන්නේ ඒ හා සමාන ප්‍රදේශයක් සති සම්පජඤ්ඤයේ බාධා වෙනවා. සති සම්පජඤ්ඤේ හරි වියලි. ඒක නිකන් සුදු පාන් පෙට්ටක් වගේ. මස්ලේ නැති ඇටයක් බල්ලෝලේව කනවා. ඕනේ නම් ආශ්‍රක්‍ය කරන ඥානය අර ලබාගත් සතිය සමාධියේ පුළුවන් තරම් දාන්න ඕනේ සති සම්පජඤ්ඤ විශේෂ. සමාධිය විශේෂ සත්‍යම්පදන්නේ ඒක නම් කවදාවත් කිසිම කෙනෙක් හිතලා කරන්නේ නැහැ. හිතලා කෙරුවොත් කරන්නේ ditth ධම්ම සුඛ වීරණයට දානවා ඥානපටිලාභයට දානවා කලාතුරකින් තමයි කවුරු හරි සතියක් ආවම මේ සමාවෙන්න සමාධියක් ආවම සති සම්පජාන්‍යයට දානවා. ඒකට අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ය අවශ්‍යයි. අනිවාර්යයෙන්ම අහලා තියෙන්න ඕනේ. මෙන්න මෙතෙන් ගියාට පස්සේ මොකද කරන්න කියලා. සමාජයක් සති සම්පජඤ්ඤයට දානවා කියලා කියන්නේ සමාජයට මුකුත් කරන්නේ නැතුව නිකන් ඉන්න එක. යමක් නොකර සිටීම. මොනවා කරත් එක්ක යන්නේ ditthadhamma සුඛ වෙරණට එනත ඥානපටිලාභයට ඒ කියන්නේ අභිඥාවලට ඒකෙන් වෙන්නේ එක තන කරකැන්න ගන්න. ආපු සමාජයේට හේමම හැසිරීමකින් තොරව සංස්කරණ නොකරන නැතුව ගිතුම් ගිත්තම් පන්නම් වැඩ කරන්නේ නැතුව සැලසුම් කරන්නේ නැතුව යන්න දෙනවයි කියන එක හරිම අමාරු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා. කිව්වත් අමාරුයි. ඒ නිසා සති සම්පජඤ්ඤයට සමාධිය ආයෝජනය කරනවා කියන එක මම කියන්නේ අමානුෂික වැඩක්. මිනිස්සෙක් කදාකත් හිටලා කරන්නේ. හම්බුනොත් මිනිසයා සුඛ වීරණට යොදනවා ඒක. ඥානපටිලාභයට යොදනවා. මේ දෙකෙන්ම යට ලාභ සත්කාර වැඩි වෙනවා මිසක නිවනට ළඟා වීමක් වෙන්නේ නැහැ. මේ ලැබිච්ච සමාධිය නිවනට ළඟා වීම පිණිස සති සම්පජඤ්ඤයට යොදනවා කියන එක බුදු කෙනෙක්ගෙන් අහලා බුදුබණකින්ම තේරුම් අරගෙන ගඟ දිගේ ඉහළටයි මට පීනන්න තියෙන්නේ ගඟ දිගේ පහළට නෙවෙයි කියලා තේරුම් ගන්නවා කියන එක ජීවිතයේ ලොකුම ලොකු සංදිස්ථානයක්. හැබැයි වෙනසක්. ඒක මම දන්නේ භාවනා කරලා ගන්න පුළුවන්. ඒ භාවනා කරලා ගන්න එක නෙවෙයි. ඒ අසංයම සංදිස්ථානයේදී භාවනාව යෝනිසුමනස්කාරට හරව ගන්න එක සම්මාදිට්ඨියට හරව ගන්න එක 100%ක්ම අහඹයක්. ඒක ඒක පොට්ට chance එකක් තියෙනවා. ඒ නිසා ලක්ෂ වාරයක් කර කර දුවර සමාධිය ඇති කරගෙන මේ සමාධියට හේම යන්න ඇරලා අවුල් කරන්නේ නැතුව යන්න අරනකොට හුඟක් වෙලාවට ලේෂම ක්‍රමයේ සති සම්පජන්‍ය විස්තර කරන්න නැත්නම් සති සම්පජන්‍යට අනුග්‍රහය පිණිස ඒක තමයි කියන්නේ. ඉතින් මම ටිකක් ඔය සමාධිය ගැන කතා කරනවා මම පුද්ගලික වශයෙන් විපස්සනාට ගොඩක් බරවයි මම කතා කරන්නේ. ඒ නිසා මම දෙන අර්ථකථනයක්. නමුත් මීට වෙනස් අදහස් මත මතාන්තර තියෙනා ඉන්නවනම් ප්‍රශ්න වශයෙන් හෝ ප්‍රකාශන වශයෙන් සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටියා. කවුද කවුද ඉන්නේ මේකේ? දෙන්නෙක් ඉන්නවා. මේ තුන් දෙනා මම චිත්‍රානන්ද තාරණ. ඉතින් අනික කට්ටිය එනවද කියලා දැනගන්න කොහොමද? ඒ කට්ටිය. දැනගන්න අපි ගෲප් එකට ඇඩ් කරාම සනිකා දැනෙනවා. ඒක අනික ඇඩ් කරන්නත් බැරි දැන් කටි දැන්. මම හිතන්නේ කෝල් එකේ ඉන්න අතරේ ඇඩ් කරන්න බැහැ. කලින් ගෲප් එක ක්‍රියේට් කරා. අපි හුඟව දෙනෙක් කියලා තිබුණා අද එනවා කියලා. දැන් බැනුම් ගන්න එක. ඊළඟ මේ ගෲප් එකේ ඉන්න කට්ටියට ඇහෙනවද? බොහොම දුර්වලයි හැබැයි අපිට කටහඬ ඇහෙනවා දුර්වලයි. දැනට තුන්දෙනයි චිත්‍ර ඉන්නේ. ඒ නිසා අනික් කට්ටියට ඇක්සස් එක නැති වෙලා ගිහිල්ලා තියෙන. ඒ කියන්නේ අපේ වීක්නස් එකයි පෙන්වන්නේ. දැන් සොන්නත් කොහොමද ඒ ගෲප් එක මේ පිළිකුඩ හත පිළිකුඩට කඩිය දාන්න බෑ. ඔව්. ඉතින් එතකොට දැන් වෙනදාට වගේ මේ මෙල්බන් වලට සම්පූර්ණ අවස්ථාව ගන්න හම් වෙන්නේ නැහැ දැන්. මොනාරි තියනවාද කියලා අහන්න මොනාරි ප්‍රශ්න තියනවාද කියලා මම මෙහෙත් අහන්නම් මෙහි ඉන්න අයගෙන් එහෙම සභාවට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. නේ තාරා ඉන්නවද ලයින් එකේ? ඉන්නවා ස්වාමීනි. දැන් නම් දැන් නම් හොස්සනවා. කතා කරන්නේ බණ දේශනාවේදී කැරි කැරි ඒ කියන්නේ ඇඩ් කළ ගාන වැඩි වගේ මට පේන. දැන්ට තුන් දෙනා ඉන්නේ තාරයි, චිත්‍රයි, මර්විනු ඉන්නේ. ඒ වුණාට ඔය කටහඬ මෙහෙට එන්නේ කැටි කැටි. මල්ලිකට දාන්න. රිසෙප්ෂන් එක වැඩි කරන්න මෙහි අපිට ඔප්ෂන් එකක් නැහැ. මල්ලිකා අපි මේ Skype එකේ කනෙක් වුණා ඒ වුණාට Skype එකේ දෙන්නෙකුට තුන්දෙනෙකුට කනෙක් කරන්න බෑ. දැන් ඒක ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් මේ තුන්දෙනෙක් දැන් කනෙක් වෙලා ඉන්නවා එතකොට අනික් කට්ටිය කට් වෙනවා. ඔව්. මර්වින් ඉන්නවා මේ වැන්කෝවර් වලින් මෙල්බන් වලින් ඉන්නවා කොළඹින් ඉන්නවා. අපි බලන්නේ ඊට පස්සේ දැන් මේ සිටුේෂන් එක අපි ඩයලොග් එකට report කරලා මේක පුළුවන් වෙනස් කරන්න 20ක් විතර ගන්න පුළුවන් ක්‍රමයක් තිල්ලෙන දන්නවා. අපි අද ෆස්ට් ට්‍රයිල් එකෙන් පස්සේ මේ තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරනවා. ඔය කට්ටියට කරදර කරනවා තව ටික කාලයක්. අපි ඉම්ප්‍රූව් කර කර යන් ඈ. ඔව් ඔව් සර්. දැන් කීයද වෙලා 10 මාරද? හොඳයි. හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි මෙවෙන් තියනවාද ප්‍රශ්න මොනක්වත් තියනවාද? නෑ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉඳලා මේ කැටි කැටි ඇහෙනවා. හැබැයි සාමාන්‍යයෙන් හොඳයි. ක්වලිටි හොඳයි. අපිට ඒ වුණාට මෙවෙන්ගේ කටහඬ ඇහෙන්නේ කැඩි කැඩි. ආ ඒ ස්වාමීන් වහන්සේ කටහඬ කැඩි කැඩි දැහෙන්නේ. ඔව්. හුඟක් වෙලාට කැඩි කැඩි ඇයෙන කලාතුරකින් හොඳට ඇහෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා නම් සෑහෙන හොඳට ඇහෙනවා. මම කොහොමදත් හොඳයි මර්වින්ට වැඩිය. මර්වින්ට වැඩිය මම කොහොමදත් හොඳයි. ඒක දන්නසක් මම කිව්වේ ස්වාමීන් වහන්සේ කතා කරන දේ පැහැදිලිව ඇහෙනවා. හැබැයි අර මම හිතන්නේ මයික් එකෙන් ටිකක් එහායින් නෑ කතා කරනකොට ඇහෙන්නේ ඒකේ ඉතින් ටික සාමාන්‍යයෙන් එහෙම ඔව් දැන් අපි මේ මේ ටෙක්නිකල් පැත්තත් චෙක් වෙනවා ප්‍රශ්න තියෙනවා නම් අතු කරන්නයි කියලා කියනවා තුන් දිනකටයි අද අපි ඇකොමඩේට් කරලා තියෙන්නේ මම හිතන්නේ තව ඔප්ෂන් නැති මේකේ අපි බලන්නම් ටෙස්ට් කරලා ආද වැස්සන්න පස්තර ධාතු භාවනාව ධාතු මනසිකාරය කියන කියන්නේ මේක ධර්ම දේශනාව විසයින්වාසේ කිව්වා මේ ධාතු වල විශේෂ ලක්ෂණ බලන්න යන එක මේ Hinduන්ගේ ශක්ති භාවනාව පැත්තට වැටෙනවායි කියලා. ඒක හරි භයානක තත්ත්වයක් කියලා. එතකොට ධාතු මනසිකාරය කරන කෙනා ඒක මේක මාර්ගය අමාර්ගය කියලා බොහොම සම්පූර්ණ කරලා. නෑ ඒක ඇත්තට මෙහෙම ධාතුන්ගේ විශේෂ ලක්ෂණ බලන්න යෑම මොකද්ද මේ භයානක දෙයක් Hindu ක්‍රමයක් කියලා කිව්වට ඒ වචන ටිකේ දෝෂයක් තියෙන්නේ. ඒ කියන්නේ නිදර්ශනයක් වශයෙන් මම ඒක ඉගෙන ගත්තේ දැනගත්තේ ওই ਸਰවචනාංශේ පෙන්වන්න හදන විදිහටම ආනාපානීය ප්‍රාණයාමයේ හරහා උගන්වනවා ඒගොල්ල. ප්‍රාණයාමයේ හය උගන්වලා ඒකෙදී පෙන්නනවා 16 උදේ වරුව මධ්‍යන්නේ හවස එක එක වෙලාවල් වලට මේ ආශ්‍රව ප්‍රසවාසයේ වෙනස්කම් ඔක්කොම ප්‍රස්තාර කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ගුරුවරයාට පුළුවන් ඒ ගෝලයා හරියට කියනවා නම් මෙයා මේ වෙලාවේ ආශ කරන ආශ්‍රව ප්‍රසවාසයේ තියෙන సంతානේ තියෙන රාගයක්, ද්වේෂයක්, මෝහයක් කියන එක ආශ්‍රද ප්‍රසවාසයේ ඉමෝෂන් එකෙන් කියතයි. ඒ වගේම ඒතකොට අපි හරියටම කියන්න ඕනේ මේ ආශ්වාසයේ දිගද ප්‍රශ්වාසයේ කෙටිද ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ සමානද ප්‍රශ්වාසයේ දිගයි ආශ්වාසයේ කෙටිද ඒක හිමීට පටන් ගන්න හයි එක පාරට ඉවර වෙනවද නැත්නම් ඒක හයියෙන් පටන් හිමීට ඉවර වෙනවද මෙවෙන් තමයි කියන්නේ ඒ චරිත ලක්ෂණ. අනිත් එක මේ નાශයේ අග හිල රොම්බසයකට ඇඳලා පෙන්වනවා ඒගොල්ලෝ. ඒ රොම්බසේ හතර කොන හත පට වියාපෝ තේජෝ වලට ආදාළයි. එතකොට කියනවා දකුණු වලෙන් බුදියාගෙන හොඳට ආශ්වාස ප්‍රශ්වාස කරන්න. එතකොට හුස්ම වදින්නේ දකුණට බුදියා ගත්තොත් උඩුනහයි. යටිනහයි ඉර වෙනවා. යටි නාස්පුඩුව. ඊට පස්සේ හොඳට 100න් කෙරුවොත් නාස්කයේ ඇතුල් පැත්ත පිටියද වදින පිටපැත්ත පිටියද වදින උඩ පිටියද වදින යට පිටියද වදින කියනකොට ඒගොල්ල ප්‍රස්තාර කරලා තියෙනවා මෙතන වදිනවා නම් පටවිලා. මෙතන තේජෝ ධාතු මෙතන ආපෝ ධාතුව කියලා. එතකොට මේ නින්දට පස්සේ ආට සෙමද ඇවිස්සෙන්නේ රාගේ දැවිස්සෙන්නේ තද ගතිය ඇඟේ කොන්දේ අමාරු වගේ ගතිය දැවිස්සෙන්නේ කියලා කියන්න පුළුවන් ඊට පස්සේ ඒක හොඳට සාතික කරාට පස්සේ සැලසුම් කරලා රාගේ අවසන පැත්තට හුස්ම ගන්න පුළුවන් සෙම අවසන පැත්තට හුස්ම ගන්න පුළුවන් පිතා අවසන පැත්තට හුස්ම ගන්න පුළුවන් ඊට පස්සේ එයාට කියලා දෙන්න පුළුවන් බෙහෙත් මොනවාක්වත් පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට හුස්ම ගනින් මෙන්න නහයක මේ වම් නාස්පුඩු වහගෙන දකුණු නාස්පුඩුවේම හුස්ම ගන්න ගන්නකොට ඒ හුස්ම වදින හැටි පාලනය කරන්න පුළුවන්. දකුණු පිටපැත්තට වදින හුස්ම ගන්න, ඇතුල් පැත්තට ගන්න, ඒ අනුව වාපිච්චෙන් සමනය කරන්න පුළුවන්. ඒ අනුව පිනිග්ගේ ආත්මේ පාලනය කරන්න පුළුවන් කියන්නේ. ඒක සෙල්ලමක්. ඒක බහැනකයි සෙල්ලම. නමුත් ඒ තොරතුරු ටික බුදුරජාණන් වහන්සේ එහෙම කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන එක හුස්මත් තව හුස්මකට සමාන නැහැ. උඹලෝ හිතාන විදියට හුස්ම සමානයි කියලා කවදාකවත් සමාන නැහැ. යම්තා වේගයකින් හිතේ රාග ద్వේෂ මොහ ආහස්කල්ප වෙනස් වෙනවද ඒ හා සමාන වේගයකින් හුස්මේ දිග කොට බව වම්නාස්පුඩුව දකුණුනාස්පුඩුව පටවියාපෝ තේජෝට හැප්පෙන හැටි වෙනස් ඒ තරමට බලනකොට අපිට තේරෙනවා වෙන කිසිම දොස්තර කෙනෙක් ඕනේ කිසි බෙහෙතකුත් ඕනේ නැහැ ශරීර සෞඛ්‍යයක් ඇති කරගන්න නම් එකම දෙයයි කරන්න ඕන හුස්ම හොඳට බලන්න. බලලමදි ඒක ප්‍රස්ථාරයට දාලා බලන්න ඕන මේකේ මොකද්ද කියවෙන්නේ කියලා. ඒ ප්‍රස්ථාරය බුදුහාමුදුරුවෝ කියලා දීලා නැහැ. ඒක වැඩකුත් නැහැ. නමුත් තේරෙනවා හිත කොයි තරම් ඉක්මනට රාගෙන් ද්වේෂයෙන් මොහේට පනිනවද? ඒහා සමාන වේගයකින් මේ හුස්ම දිග කෙටි බව නාස්පුඩු පට ව්‍යාපෝ තේජෝ වෙනස් වෙනවා. ඉතින් ඒ සුළුවට බලනවා නම් එයාට තේරෙනවා හැම හුස්මක්ම කේන්දරෙ බැලිලා. හැම හුස්මක්ම අංජනන් ඇරිලක්. හැම හුස්මක්ම සෙත් කවියක්. හැම හුස්මක්ම වස් කවියක්. ඒක දන්නේ නැතුව අපි අනම්මනම් කොයි දේ කරත් කදාකවත් අපිට පාලනයක් නැහැ. ඒ වෙනුවට හුස්ම පිළිබඳව හැම හුස්මක්ම ජීවිතේ තීරණාත්මකයි කියලා සැලකිල්ලෙන් බලනවා නම් අර දැනුව නැති වුණාට අපි ජීවිතයට ඇඟිලි ගහන්න යන්නේ හසුරවන්න යන්නේ අපිට තේරෙන්න පටන් ගන්නවා හිත කොච්චර චපලද ඒහා සමානව හුස්ම වෙනස් වෙන සුළුයි ඒකට අනිත්‍ය තේරුම් ගන්න හිතේ චපලකම වගේම රූප ධර්ම වල හිතේ චපලකම නාම ධර්මනේ රූප ධර්මේ පෙන්නන හොඳම තැන තමයි හුස්ම. ඒ නිසා හොඳට කේන්ති ගිය වෙලාවක හුස්ම නොගෙන ආනපන සති නොවඩ ඉන්න එපා. හොඳට බලන්න හුස්ම ගන්න කේන්ති ගිය වෙලාවේ හුස්ම කොහොමද වැඩ කරන්නේ කියලා. හොඳටම තරහ මේ වේදනාවක් ආපු වෙලාවේ හුස්ම දිහා හොඳට බලන්න වේදනාව කොහොමද වැඩ කරන්නේ කියලා. මේ හුස්ම වැඩ කරන්නේ කොහොමද කියලා. හොඳටම ශබ්දයක් ඇහිලා නුරුස්නා සුළු ගතිය තියේදී හුස්ම දිහා බලන්න. මට මේ වෙලාවේ භාවනා කරන්න බෑ. තව ශබ්දාව එක මරන්න ඕනේ, ඌව ගහන්න ඕනේ කියලා දඟලන එක නෙමෙයි තියෙන්නේ. සද්ද නිසා මොකද වෙන්නේ? හැම කායික මානසික වෙනස් වීමක් හරහම Taman ඒක හුස්ම දිහා බලනද සංසන්දනාත්මක හුස්ම දිහා බලන අවස්ථාවක් කරගත්තොත් මනුස්ස ජීවිතේ තරම් වටින එකක් නැත්තේ නෑ. වර්තමාන මොහොත තරම් වටින එකක් නෑ. නමුත් අපි කවදාද හුස්ම දිහා බලන්නේ? අපිට වෙලා නැහැ. අපිට වැඩ. වගකීම්. ඕක දිහා බලනදල මොකද ඉතින් උදේ ඉඳලා හැන්දානකම් බලනවා නිකන් උලන්නේ ඕකෙන් කොහෙද මේ දිවන් දකින්නේ කියලා හොඳ ලස්සන පාඩයක් කියලා තියෙනවා අටුවාචාර්යන් වහන්සේලා මේක නිකන් හුලන්නේ. මොකද්ද බල්ලා හම්බ වෙන්නේ? දැන් මිනිස්සු කියන්නේ නාල කාටද හරි ගියේ කියලා තියෙන්නේ. නෑවත් එක නැතත් ඒක ඒක නාල කාටවත් Nobel Prize එකක්වත් හරි මේ හම්බෙලා නැහැ. ඉතින් ආඩු ගන්න ගැහුවට ප්‍රශ්නයක් නැහැ. නාල හරියන්නේ වගේ හුස්ම බල්ලා හුලන් බල්ලා කාටද හරියන්නේ කියලා ඒ ඒ Taman හිතනවා මේ පට මේ ප්‍රෝටීන් වලින් විටමින් වලින් තමයි ඇඟ හැදෙන්නේ. ඒ හුලඟ වැඩන්නේ නේද හොඳට මතක තියාගන්න ඔය විටමින් ඔක්කොම පුච්චනවා හරියට හුස්ම ටික ගණ්ඩත් එපා ගැනෙන හැටි බලන එකේ මේකේ ප්‍රාණයාමවල රජයෝගවල හොඳට කියලා දෙනවා ප්‍රාණයාමයේ හරහා උණුසුමේ සිසිලත ඇති කරගන්න. ඒකේ ටිබෙට් රටේ තියෙනවා ටුම්පා. මොන භාවනා ටුම්බෝ භාවනා කියලා. මට පේන්නේ ඒක මේ තේජෝ කසිනේ කරන එක තුඹ භාවනාවට සමවැදිලා ඇඳුම් ගලවලා අයිස් ගොඩක් උඩ වාඩිලා භාවනා කරුවොත් උදේ වෙනකොට මේ ප්‍රදේශයක වතුරපත් වෙලා තියෙනවා. ඒ මනුස්සයා ඇඟේ රස්නියෙන් අයිස් දිය කරලා උදේ වෙනකොට විලක ඉන්නේ. වටේ ඔක්කොම දිය කරනවා. නැත්නම් හොඳටම පෙඟිච්ච බ්ලැන්කට් තුනක් ඇඟට දාපුවාම එකක් පස්සේ එකක් වේලනවා. ඒ කියන්නේ වෙන මිනිහෙක් බ්ලැන්කට් පොරවන්න හිටියා සීතලට මැරෙන සීතලේ තන්නේ කර හිම උඩ ඇඳුම් ගලවලා භාවනාවට ගියාට පස්සේ වටේ වතුර දිය කරන්න පුළුවන්. පිටි තුනක් වේලන්න පුළුවන්. ඒ අර හරියට එයා දන්න හුස්මට මෙතෙන් දැම්මට පස්සේ තේජෝ ධාතු ඇවිස්සෙනවා. ඒ තේජෝ ධාතුවේම කඩන්න නැතුව තියාගෙන ඉන්නවා. කඩායිනකොට ඒකටත් කළගන්න. ඊට පස්සේ ඔය අපේ බක්කුල මහරතන් වහන්සේ මේ බක්කුල තමයි සේනාසන පණවන්න ගියේ ඒ ස්වාමීන් වහන්සේ කට්ටි ආපම දැන් මෙහෙ වුණත් 6 7 වෙලා කවුරු හරි આવොත් අපිට කරදරයි. ඒ කුටි පෙන්වන්න යන්න ඕන සුද්ධ කරන්න යන්න ඕන දවල් එළියෙන් කරන්න ඕන. ඉතින් සංඝයා වහන්සේලා ඉන්න බුදුදහමේ ඉන්න කාලේ සීනාසන කියලා ඔය 20 කුටි 23 කුටි තිබුණ ගහක් මුල තමයි පෙන්වන්නේ. ඉතින් එතෙන්ද කියලා පෙන්වන්න යනකොට අර සංහසේ තේජෝකසනේ සමවැදලා ඇඟිල්ල මෙහෙම කරගන්නවලු. පිටිපස්සෙන් එන කට්ටිය ඒ ලන්ටානුව දිගේ තමයි යන්නේ. ඉතින් රෑ වෙලාම එනවලු වකුල හමුදුරන්ගේ තේජෝකසනේ බලන්න. ඈ දබ්බමල්ල දබ්බමල්ල බුද්ධහමතුන්ගේ ඒ ස්වාමීන් වහන්සේත් මේ කොටයි මම හිතන්නේ ඉතින් මේ සීනාසන පඤ්ඤා ඒ සංසිද්ධි දිනේ ඒ සංසිද්ධි පිරුණම් පාණ්ඩ යනකොට බුදුන් ගාවට ගිහිල්ලා සම කියන අවසරයි සංසි මගේ ආයු සංස්කාර ඉවරයි මම පිරුණම් පාණ්ඩ කියනවා ඊට පස්සේ බුදුදහස කියනවා හරි කාලේ දැනගන්න. ඊට පස්සේ ඒ ශාන්ති තල්ග සතක් විතර උඩට ගිහිල්ලා තේජෝ ගතින සමවදිච්චාම එහෙම්ම දේ ගිනි අරගෙන අලුවත් වැටෙන්නේ නැහැ කියන බිම නැහැ. උඩදිම ආධාරය සිද්ධ වෙනවා. ඒ මොකද ඒ ස්වාමීන් වහන්සේට ඒ තරම් අර මරණ මොහොතදී පවා තේජෝ ධාතුවට ඕන තේජෝ ධාතු ලෝකේ තියෙන තේජෝ ධාතුවට කතා කරලා කියත හැකි. මේ හවල් වැඩේ කරපන් නැත්නම් අවුච්චපන්. ඒ තරමට දැන් අපිට තේජෝ ධාතුව වෙලා කතා කරලා කියනනේ. තොට හත් දාහුන, තොට මැලේරියා, තොට ඩෙන්ගු. ඒකට වෙවුලන එක විතර අපිට කරන්න පුළුවන්. කසිනේ වඩලා තියෙන එකට කියත හැකි තේජෝ ධාතුව කතා කරලා මාත් නේ අල්ලපු ගෙදෙට්ට ඩෙන්ගු හදපන්. උඹ ඉන්න එතන ඩෙන්ගු හදලා. ඒ තරම් මේ මේ අපිට කතා කරන්න පුළුවන් එක තමයි මොකද මේ වායෝ ධාතුව හරහා අපි ලෝකයේත් එක්ක සංවේදනයක් කරනවා. ඒ සංවේදනයේදී මේ Hindu ආගම කරන්නේ නිවන් දකින්න නෙවෙයි. ඒකයි ඒකේ තියෙන බහැරකම. මැජික් වෙන්නත්. ඒක තෙල්ලමට ගියොත් හොඳට කියවන්න මිලරේපගේ කතාව. ඒ මිලරේප කියන ටිබෙටන් යෝගීතුමා උගාක් විවසනාට බර කෙනෙක්. දැන් එයාගේ කතාව විතරක් සිංහලට දාලා තිනවා. එයා මාමලා 30 ගණක් ඉන්නවා. තාත්තා මැරුණාට පස්සේ බූදලේ ඔක්කොම මාමලා හොරකම් කරනවා. අම්මා ඉන්නේ අම්මා හරි අහිංසකයි. අම්මා සම්පූර්ණ හිඟන්නියක් බවටපත් කරගන්නවා. මේ ඔක්කොම தත්ත තියෙද්දි මෙයා ගිහි ගියත් ආරිනවා. අතහැරලා ගිහිල්ලා මාපතුමා ළඟට ගිහිල්ලා මේ සුලිසුලන් ඇති කරන්න හැටි භාවනා කරනවා. සුලිසුලන් සහ ගිනි අකුණු. ඊට පස්සේ ගෙනල්ලා මාමලා ඔක්කොටම එන්නේ කියලා පාටියක් දෙන්න කියලා ගේකට එකතු කරලා අකුණක් කැවුවා. ඔක්කොම මරනවා. එතක ඒ තරමටම කසින කරලා ඉතින් අම්මට හරි සන්තෝෂයි මගේ පුතාට අභිඥා දීලා කියලා. පස්සේ මෙයාට තේරෙන්න පටන් ගන්නවා මං කවදද මේ වගේ වන්නේ කියලා. වෙච්ච සිද්ධිය ඇත්ත. මාමල අම්මලාට කරදර කරනවා. නමුත් මෙයා කරන්නේ සුළුසුණුකක් පවනවා අකුණුමවල. උංගා try කරනවා කන්දක් උඩ ඉඳලා භාවනා කළා අකුණු හදනවා යා. සුළුසුණුන් හදනවා. හදලේ වල ඔක්කොම මාමලට එන්න කියනවා අම්මට කියලා පාටියකට කියලා අම්මා අයින් කරලා අකුණක් කරනවා. දැන් ඒ ටික මේ දවස්වල පෙන්ටගන් එක කරනවා. ඇමරිකාවේ පෙන්ටගන් වල මේ දවස්වල උත්සාහ කරනවා සුලිසුලන් හදන හැටි. අකුණු හදන හැටි, භූමි චලන හදන හැටි. භූමි චලන පරීක්ෂණ දැන් 1000ක් කරලා තිනවා වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව. ඒවට කියන්නේ ගිනි බෝල පරීක්ෂණ කියලා. මොකද්ද මොනවාද ඩයිනමික්ස්, ඒරෝ ඩයිනමික්ස් මොකක්ද නැහැ. ප්ලාස්මා ප්ලාස්මා බෝම්බ් කියලා. කොච්චර දෝ ගානක ඉලෙක්ට්‍රෝන ක්‍රමයකින් රික්තමාපකයේ 3.7ට යනකම් පොළොව හොල්ලන්න පුළුවන්. ඒ ඔක්කොම වැඩි. ඒක කවදාකවත් නිවනට නෑ ඒක නාස්තිකමයි. ඔක්කොම මේ විනාශය පිණිස පාවිච්චි කරන්නේ. බුදුජානකසේ හීනයක්වත් තිබුණා නෑ. නමුත් පේනවා බුදුජානකසේ ඒහා සමාන ශක්තියක් නිවන පිණිස යොමු කරවීම පිණිස ඔය වල්පල් කතා නොකර කෙලින්ම කියනවා විසුණුම ආනපානෙ වලපා. ආනපන වඩනකොට ඔබට තේරෙයි සමානලට තේජෝ වැඩි වෙනවා. තමට ආපෝ වැඩි වෙනවා. ඉසල වෙන්නේ Tamande ආපෝ තේජෝ කරදර කරනවා කියලා. පැටර්න් එක අල්ලගත්තට පස්සේ තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කෙරුවොත් තේජෝ වැඩි කරගන්න පුළුවන්. අපි ලොකු සාංශේ පොත ලියනකොට ලියන්න කිව්වා. ආනපන සතියේදී ආනාපාන සති භාවනා වඩන කෙනාගේ සීතලට ඇඟ රත් කරලා දෙන ගතියකුත් රස්නියක සීතල කරන ගතියකුත් තියෙනවා කියන්නේ. හොඳටම සීතල වේලාවක මොනවාක්වත් කරගන්න බැරි වෙලාවේදී ආනාපානට හිත දාලා හොඳට ඇඟ ඇතුළට හිත අරගෙන දැන් ඉන්න සීතල හොඳට තේරෙන්න ඇරියොත් ආනාපාන සති ලස්සනට රත් කරලා අර සීතලට උණුසුම ඇති කරනවා. තද්ද උණුසුම වෙලා හොඳට দাঁඩි දාන වෙලාවේ. වැක්කෙන দাঁඩි දානලා හොඳට ආනාපාන හිටියොත් ඒ দাঁඩිය හරහා ඇඟ සීතල කරන හැටි ආනාපානෙ තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ක්‍රම නෛර්යානික ක්‍රම නිවන දුර්ණ ක්‍රමයි. මේ වගේ තියෙන කුණු හරප පැත්තක් බාධක පැත්තක් නාස්තික පැත්තක් ඒක තමයි අනික් ආගම් වලට යන්නේ තියෙන්නේ දෙකම ශිල්පෙන් ගන්න දැනට අද ලෝකේ තියෙන විශාලම රසායනික ආයුධ වලින් එකක් තමයි මේ කෙනෙකුට පුළුවන් ද මේ එක එක ධාතු කොටස් ක්‍රියාත්මක කරලා තව කෙනෙක් මරන්න තව කෙනෙකුට කරදර කරන්න. එතකොට නඩු දාන්න බෑනේ. ඇමරිකාවට ඕන වෙලා තියෙන්නේ වෙන රජයක් විනාශ කරන්න. දැන් මම ගියෙත් නෑ මම ඇත්තට ගනුදෙනු කෙරුවෙත් නෑ මෙයා ඉඳපු ගමන් දැන් ඩ්‍රෝන් එකෙන් යනවා දැන්න වැඩි. ආශයන්තරව යනවා කවුරුවක් අත් නැහැ ඩ්‍රෝන් එකට කිව්වහම මීටර 6ක් ඇතුළත ලෝකෙ ඕන තැනකට බෝම්බයක් ගහන්න පුළුවන්. කාටවත් නීති දාන්න බෑ. මේ මේ සෙල්ලම තමයි ඉදිරියට යන්නේ. ඒක නිසා මේ පැත්ත හරි භයානකයි. හැබැයි භයානක වුණාට තමයි සති සම්පජඤ්ඤ පිණිස භාවනා කරනවා නම් ඒ භයානක කෙනෙක් බලපෑම තමයි අඩු කරගන්න. කවුරු හරි නපුරු බලපෑමක් Taman කරන්න හදනවනේ Taman දන්න Taman අහිංසක වැඩක් කරන්නේ එහෙම කෙනෙකුට කියලා තියෙනවා එහෙම මෛත්‍රීකින් සතියකින් ඉන්න මිනිස්සෙකුට වෙන කෙනෙක් අහේති අහේ අහේනියක් හිතුවොත් දුකක් දෙන්න හිතුවොත් ඒ මනුස්සයා කැපෙන කඩුවක් දෙකට නමන්න ගිය කෙනෙකුට වෙන අහානිය කරගන්නවා කියන්නේ. එයාගේ මත කපා ගන්නවා. ඒ නිසා අපිට තියෙන ලෝකෙ තියෙන ලොකුම අරසාව තමයි සතිය. අපි සතියින් ඉන්නවනම් ඒකදී අපි සතිය පාවිච්චි කරන්නේ කාටවත් නරකක් පිණිස නෙවෙයි, පව් නොකිරීම පිණිසයි. අපි ආරසාව ඉබේම සැලසෙන නිසා අපිට දැන් මෙයා මෛත්‍රික තරහ වෙලා ඉන්නේ. මෙයා මෛත්‍රික මොනවාරි සැලසුමක් කරනවා කියන්නේ ඒ මොන සැලසුමක්වත් මං කරා එන්නේ නැහැ. රාමසර හරිනවා කියලා තියෙන්නේ. රාමසර කියලා කියන්නේ මේ දැන් දැන් ඔය මේ මම දැක්කා එක දවසක් ඔය මේ YouTube එක පෙන්නනවා ඒ ගිනි බෝල අරිනේව චිත්‍රපටි වල පෙන්නනවා දැන්. රාමසර කියලා කියන්නේ අපේ රාවණ රජුරෝ කරපු සෙල්ලමක් ඕනම කෙනෙකුට ගිනි බෝලයක් කරලා එතන ගිනි තියෙනවා. ඒ තේජෝ කසින්න සමාදම් කරලා. එහෙම එකක්වත් මං කරා එන්නේ නැහැ. මම හතියෙන් සම්පජන්යෙන් ඉන්නවා. හැබැයි මට මේ ශක්තිය මෙයාට දෙන්න බෑ. එයා යාම භාවනා කරලා ඇති කරගන්න. මට කියත හැකි ඔය අනම්මනම් පිස්සු කරනවට වැඩිය භාවනා කරපන්. උඹට උඹේ ආරක්ෂා සෑම උඹේ ආරක්ෂා පවුලට දෙන්න බෑ. දරුවන්ට දෙන්න බෑ. දරුවන්ට භාවනා ක්‍රමයේ දෙන්න ඕනේ. ඒ නිසා මේ ධාතු මනසිකාර පැත්තට ගියාට පස්සේ අද ධාර්මික පැත්තෙනොත් සෑහෙන පිරිසක් <clears throat> තුම්බෝ බාහන වගේ දිගේ ආගමනුකූලව කරනවා. පෙන්ටගන් එක වගේ තැන් අධාර්මික පැත්තෙන් ලෝකේ විනාශකරන ධාතු කැළඹීම සඳහා විශාල බිලියන් ගණන් වියදම් කරනවා. ඒක සඳහා අසීමිතයි රට ණය වෙලා තියෙන්නේ. නමුත් ණයට සල්ලි අරගෙන ඒ පරිශ්‍රම ගෙනියනවා. ඒ නිසා බුදුහාමුදුරුව කොච්චර ලස්සන මෙච්චර වටිනා ධර්මයක් දැනගෙන ඌණෙකුටවත් කූඹේකටවත් කරදර නොකර ඒක කෙනෙකුට මේ විෂම ලෝකේ විෂම தත්ත්වේ තීරුම් ගන්නට කියලා දීපු හැටි බලනකොට ඒකෙන මහා කරුණාව වගේම මහා ප්‍රඥාව මහා ප්‍රඥාව වගේම මහා කරුණාව සම්බර වෙලා තියෙනවා ප්‍රඥාව වැඩි වුණා නම් කරුණාව අඩු වුණා නම් එහෙනම් ගියා එහෙනම් ඕකෙන් පාවිච්චි කරන්න පුළුවන් කොනහව එක්කනට කොනහඬ පාවිච්චි කරන්න පුළුවන් හිතන්නවත් එපයි කියලා භාවනා කරන කෙනෙක් තාම කෙනෙකුගේ නරකක් හිතන්නවත් එපා මොකද හිතපු ගමන් ඒ වැඩේ සිද්ධ වෙනවා ඒ තරම්ම මේක රාමසරයක් වගේ බල කැවිලනේ තියෙන්නේ. ඒක නිසා ඔක්කොටම සමසේ දේවදත්තටයි රාහුලටයි දෙන්නටම සම විදිහට තමයි හිත හිතා ඉන්නේ. බැරි වෙලාවක්වත් හිතුනොත් ඒ ඒක වැඩ කරන්න පටන් අර ගන්නවා මොකද භාවිත මනසක් ඉන්නවා. ඒ නිසා භාවනා කරන කෙනාට ඕන කෙනෙක් ගහන්න පුළුවන්. භාවනා කරන කිසිම සාධාරණයිතියක් නැහැ ගහන කෙනාට වෛර කරන්න. ඒක අන්තිම අසාධාන තුප්පහි වැඩක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ අපේ රාමේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට බමුණෙක් ගහනවා. ගහලා බලනවා මේ මිනිහට කේන්ති යනවාද කියලා. පින්නපාත යනකොට අත දිගාලා පිට ටිකක් ගහනවා. සාරිපුත්තු ස්වාමීන් ගුටිය කාගෙන වැදුන්නේ නැති කෙනෙක් අපි ඉස්සරහට යනකොට පින්නපාත බෙදන්න යන මිනිසුන් පේනවා. අනේ මේ අහිංසක හඳුරු පාරේ යනකොට දෑත බදලා එකෙක් ගැහුවා. මේ මිනිස්සු එනවා බමුණ මරන්න. ඉතින් අපි හඳු කෙනෙක් යනකොට තම්බි මිනිස්සෙක් ගැහුවොත් ඉතින් අපි මිනිස්සු ගහනවනේ. ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කෑ ගහනවා. අල්බල කරන්න එපයි කියලා බමුණ කලබල වෙනවා. කල්ලින අනේ ස්වාමීන් වහන්සේ මම මේ පරීක්ෂා කරන්න ගිහුවේ මම දන්නේ නැහැ මෙච්චර දෙන්න කණේ ස්වාමීන් සමාවෙන්නේ. ඊට පස්සේ සමාවදීන තියෙන බය වෙන්න එපා. මට සැකයි ස්වාමීන් වහන්සේ මෙච්චර මහ දෙනකදලේ ගහලා මෙච්චර දෙනක් ගහන් ඉඳදී ඔබ වහන්සේ සමාව දුන්නයි කියලා මම කොහොමද පිළිගන්නේ? ඔබ වහන්සේ හෙට දවල්ට දාන්න අපේ ගෙදරට වැඩියොත් මම බාර ගන්නවා සමාව දුන්නයි. හොඳයි. මිනේ දාඩි බාර ගත්ත නිසා දැන් අනික් මිනිස්සුන්ට මෙයාව මරන්න බෑ. දැන් හිත තාරිපුත් අම්රට දාන දෙන්න තියෙනවනේ. ගේකවට කරලා ඉන්නවා ධාරිපුත්‍ර සාන්තේ දානේ වන්දලා ගිය ගමන් මරන්න. ධාරිපුත්‍ර සාන්තේ දානේ වන්දලා එළියට එනකොට බමුණට පාත්‍රය අතට දෙනවා. එනකොට දැන් බමුණ පිටිපස්සෙන් යනවා ධාරිපුත්‍ර සාන්තේ පාත්‍රය දැන් අරුන් දින තෝ කපනවා මරනවා පිටි ගහනවා එන ගෝසා. ඒ ධාරිපුත්‍ර සාන්තේ කතා කරලා කියනවා පොඩ්ඩක් ඉන්න. මිනිස්සුනේ මේ ධාරිපුත්‍ර හමුදාවේ දායකන කතා කරනවා උඹටත් ගැහුවේ මටත් ගැහුවේ. නෑ ස්වාමීන් වහන්සේ අපි මට ගැහුවේ නැතුවට කවන්නේ අපේ හාමුදුරන්ට ගහන්න දෙන්න බෑ. බෑ බෑ බෑ. ඒක නෙමෙයි. මටනේ ගැහුවේ මම සමාව දීලා ඉවරයි. උඹ මගේ ගෝලෙක් නා. මගේ දායකයෙක් නා. දාපන් ආවුද ඵලයක්. මම බලන්නේ දැටි ඵලයක්. ඔක්කොම ආවුදලා ගියාට පස්සේ බමුණා ගෙදර තියලා සාරිපුත් සංසය වටනවා. අර බමුණට හානියක් නොවෙන්න වග බලාගන්න එක සාරිපුත් සංසය කියුතුකම. බුදුරජාණන් කියනවා දී බ්‍රහ්මනස්ස පහරේ කිය. මහා බමුණෙකුට ගහන්නාට නිඳා වේවා. ඒකල පද තුනක් කියනවා ඒ මිනිහට නැවත ගහන බබුනට ඊට වැඩිය නිඳා වේවා. ඔන්න බුදුහාමුදුරගේ බණ. අපිට ඔය ගිහිලා ගහන මිනිසුන් ගහන කතාවක් අපිට නැහැ. අපිට තියෙන ගුටි කාලා ඒ බුදුන් වෙනුවෙන් ඉවසලා ඒ ගහක් මිනිහ අරසා කරන්න ඕනේ. දැන් මේ මනසට අනික් කට්ටිය ගහන්න ගියොත් මේ මනස සිවුරෙන් හරි වහලා කුල්ලින් හරි වහලා එතකොට ආශා කරලා තියෙනවා සෙල්ලම් කරන්න එපා. මම පැත්තේ ඉන්න බා. පරි පරපං. මම හිතුවත් උඹට අමාරුයි. මම කරපු වැඩේ හරි නමුත් දැන් තේරුම් ගන්න පැත්තකට වැය කියලා. ඉතින් ඒ කියන්නේ භාවිත මනසක් ඇති කෙනෙකුට ඒ තමන් ඇති කරද්ද ධාතු පරිස්කාරයෝ මොනම දෙයකින් තව කෙනෙක් දිහා ඒ ඒ වර්ණ ගන්නෙච්ච ඇහෙන් බලන්න හොඳයි. ඇලුවොත් ඒ පුද්ගලයාගේ ಗುಣ දිනුවට හානිකර වෙනවා. එතකොට ගුණය තව කෙනෙකුගේ දුක පිණිස හේතු වෙනවා. ඒක සාසනට කොහොමඩක්වත් ගැලපෙන්නේ. ඒක හරීම අමාරු වැඩක්. ඒ මොකද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මම ලෝකයේත් එක්ක නොගැටුණාට ලෝකයේ මගෙත් එක්ක ගැටීම කවදාකවත් නතර වෙන්නේ නැහැ කියලා. එතකොට මූලධර්මවාදී බෞද්ධයෝ හිතන්නේ බුදුහාමරණ ගහන කටියට අපි ගහන්න අපි පොදු බල සේනාවක් හදන්න ඔන්න සෙල්ලම. එතකොට බුදුරජාණන් වහන්සේ වෙන්නේ මේ මැට්ටෝ නතර කරන්න එපා දැන්. බුදුහාමරෝ ආරසා කරන්න කියලා ආයුධ ගත්ත කට්ටිය නතර කරනවා කියන එක ඒක ලේසි නෑ. ඒක ඉතාමත්ම අමාරුයි ඒක තමයි ජයජාවදන කිව්වේ. මේ යුද්ධයක් කරනකොට මගේ හමුදා මං කියන දේ ඇහුවේ නැත්නම් පටන් ගන්න ඉස්සෙල්ලා යුද්ධ පටන් ගන්න. ඒ යාපනයට යන්න ඉස්සෙල්ලා ගියක් පරීක්ෂා කරන්න ඕන නම් ගේමියාගෙන් අසන ගන්න පරීක්ෂා කළ ඉවරලා අසන ගන්න. එහෙම කරනවා නම් විතරයි හමුදාට පුළුවන් ගියක් පරීක්ෂා කරන්න. ඉතින් හමුදායි කියන්නේ යාපනයේ මිනිස්සු දෙන ද හමුදායි මිනිස්සු ගිය පරීක්ෂා කරන්න කියලා අවශ්‍යයක්. මුළු හමුදාම තරහ වුණා. ඒක ඒක වෙනම කතාවක්. බල මං කියන දේ රිදුපිමේදී අහන්න නැත්නම් මගේ නායකත්වෙකුත් නෑ මම පරාදයි. ටික උනට කමන්නේ හොදා මං කියන දේ අහන්න ඕනේ. බල්ලු උඹලට හපා ගාවට උඹල බල්ලන්ගේ හපා ගන්න යනවා බොල්ලෙන් ගහපන්. මේක තේරෙන්නේ නැහැ. අද ඉන්න නායකයෝ තමන්ට ආරසා කරන මිනිස්සුන් තමන් කරදර කරන මිනිස්සුන් කමුදාවට ලබ ගස්සනවා. වැඩි දුර යන්න බෑ. වැඩි දුර යන්න බෑ. ඒ මොකද මේ බලය අනිශ්චය පාවිච්චයක් කරනවා. නිසා භාවනා කරලා ලැබෙන මේ ධාතු මනසිකාරය ආදී සියලු භාවනා සියලු ගුණ මොන්නම හේතුවක් නිසා හෝ වැරදියට පාවිච්චි කළොත් මේක බූමරැංගයක් වගේ. ಗುಣ විනාශයක් සිදු වෙනවා. ඒ නිසා ಗುಣ වඩනවා වගේම ඒ ගුණවන්තකම ඉදිරිපත් කර ඉදිරි අරසා කරනවා කියන එක. ඒ නිසා ලියලා තියෙනවා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා. මේ ලෝකේ ගුණ කියලා જાතියක් මිනිස්සු ගාව තියෙනවා. නමුත් ඒ ගුණේ බබලන්නේ ගුණවන්තෙක් ළඟ විතරයි. නුගුණවන්තයෙකුට ගුණයක් හම්බෙච්චාම ඌ නරකට පාවිච්චි කළා අනාරයි. සල්ලි අමුණක් තමයි ලාභ සත්කාර හම්බුණා තමයි. මොන දේ හම්බුණා නුගුණවන්තයාද දැලිපියෙන් කපාගත්ත රිලා වගේ හානි කරනවා. ගුණවන්තයා දන්න කොච්චර හැකියාවල් ගුණවන්ත තිබුණත් කියාපෑමක් කරන්නේ ඒක ත්‍රිලක්ෂණය ත්‍රිවිධ රත්නය අරසා කරන විදිහට පාවිච්චි කරනවා. ඒක තමයි තේරවාදයේ තියෙන සුවිශේෂී ගුණය වෙන කිසිම ආගමක නැහැ. ඉතින් කලාතුරකින් එහෙම මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා. හැම ගුණයක්ම තියෙනවා හැම හැකියාවක්ම දෙන කවදාකවත් අnder පාන්නේ නැහැ. කවදාකවත් Tamanට හානි කරන කෙනෙකුටවත් ගිනි සැර පෙන්වන්න යන්නේ සාමාන්‍ය මෝඩ තාලට කටයුතු කරලා එමන්ස පැත්තෙන් කරලා නිකන්. නිසා ධාතු මනස්කාරය පට්ට පටලව ගත්තොත් ඇත්තටම මේ මොනවද කියන්නේ අපි වාපිච්චෙම් කුප්පගත්තයි කියලා කියන්නේ. වාපිච්චෙම් කැපෙනවයි කියලා කියන්නේ. කිපුණාට පස්සේ පිස්සු කරනවා. වෙන මොකක් අත්තයි. දැන් කීයද වෙලා? නෑ මේට කාලයි. මේට කාලයි. යා මිනිස් අවසලා දෙන්නේ ඉතින් ඔක්කොම ඔක්කොම කතා කරලා මෙතෙන් කට් කරනවා. හොඳයි විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි මෙතනින් සාකච්ඡාව නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂ ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේ මේ ටිකක් යඩුනා ඒ උනාට හොඳට ඇහුණා. සන්තෝෂයි. එහෙනම් එහෙනම් ලයින් එක කට් කරන්න ඈ ওই පැත්තේ. ආ හොඳයි බයි ස්වාමීන් වහන්සේ. මේ මෙල්බන් පැත්තේ මොනවද කතා කරන්න තියෙන්නේ? ස්වාමීන් වහන්සේ එක්නෝඩ් අද හොඳට කැඩ් කැඩ් ටික. හොඳට කැඩි කැඩි යවුණනේ. මොනාරි ප්‍රශ්න තියෙනවද කියන්න කතා කරන්න. හරි එහෙනම් අපි ඕගොල්ලන්ටත් ලයින් එක කට් කරන්නයි කියලා ඉල්ලා හිටිනවා. හොඳයි මේ මේ තාර මොකද කියන්නේ කොළඹ ඉඳගෙන? සංගීතේ සංගීත මොනක් කියනවා? ආ කියන්නේ. ආයෙත් ඇහුණා මුලින් ඉඳලා කියන්න ඕනේ. ක්ලයිමට් එකේ මොකක් හරි ක්ලවුඩ්ස් වල මොකක් හරි වෙනසක්ද මොකක් හරි වෙනම දෙයක්ද කියලා. මම දැන් බැලුවේ පහුගිය ටිකේ මේ වැන්කුව කට් ඔෆ් කරා මෙල්බන් කට් ඔෆ් කරා දැන් කොලම්බෝ වලට විතරයි කනෙක්ට් වෙලා තියෙන්නේ ලයින් එක. දැන් හරිම හොඳයි සායා. හොඳට ඇහෙනවා. ඕක තමයි අධිරාජ්‍යවාදී කියන්නේ. <laughs> හරිම ක්ලියර් දැන් නම්. අර කැඩි කැඩි එකක් නැහැ. මොකද චන්දිමා අද වැඩට යන්නේ නැද්ද? කොහොමද භාවනාව? භාවනාව මොකද? බලයක් නැහැ ස්වාමීන් වහන්සේ ඉස්සර ඒ විදිහටම කොහොමද දවසකට පැය එකහම දෙකක් එකහමාරක් ගෙවෙනම ඉඳලා නම් පැය 20 පැය 8ක් කළා ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. මටවත් හම්බ වෙන්නේ නැහැ. මම මේ මහා ලොකු භාවනාකාරයා මට සමහරට පැය දෙකයි හම්බෙන්නේ භාවනා කරන්න. අර ඉතින් දැන් අපි අර දැන් සමුද දැන් පොතක විතර දුවගාරය තරහක් ආපු වෙලාවට දිහා ඒ වෙලාවට එහෙම බැලෙන ක්‍රමය හැරෙන්න අපිට අර ඒකේ මේ දැන් තරහක් ආව තරහක් ආව බව දැන ගැනීම සන්තෝෂයක් ආව ඒ බව දැන ගැනීම ඒක ප්‍රැක්ටිස් කරන එක මම ටිකක් පහුගිය දවස්වල කළා ගන්න. ඒ කියන්නේ කොහොමද හරි ඕන කිව්වා. කාර් වල ගමන් හරි ඔස්සේ ගියේ හරි කොහේ වුණත් අර ඒ විදිහට එතකොට හුඟා කර මේ නිකන් මේක වෙනකොට හුඟ වෙලාවට ප්‍රතික්‍රියා කරන අර ප්‍රතික්‍රියාව වෙන ගැතිය නිකාම නිකන් අර ඇවිල්ලාම යනවා නේද අපි නිකන් හොඳටම මේ අර ගාලල්ලා ගන්න ගාලල්ලා ගාලල්ලා මේ තාරත් එකද තරහා මේ ඒක නෙවෙයි මං කියන්නේ ඕකම තමයි ડોක්ටර් මේ ඒ තරහ එනකොට through ආනාපානේ see through ආනාපානේ කරගන්නවා ආසාවක් එනකොටත් ආනාපානේ හරහා ආනාපානේ විනිවිදලා තරහට එන්න දෙනවා. ආනාපානේ විනිවිදගෙන ආසාවට එන්න දෙනවා. ආනාපානේ විනිවිදගෙන නිදිමතට එන්න දෙනවා. ආනාපානේ විනිවිදගෙන හිතවිලි වලට එන්න දෙනවා. ආනාපානේ හිත විනිවිදගෙන අතීතයට යන්න හදනවා. එතකොට පේනවා අතී ආනාපානේ ළඟ තියෙද්දි ඈතින් හොල්මන් තියෙනවා. ඔය හිතවිලි, සද්ද, වේදනා. සමහරලාට පේනවා හිතවිලි, සද්ද, වේදනා ළඟ තියෙද්දි ආනාපානේ මුළු ගැනිලා තියෙනවා. අපි හැම වෙලාවෙම ආනාපානේ පිවට් එකක් විදියට බෙන්ච්මාර්ක් එකක් විදියට රෙෆරන්ස් පොයින්ට් එකක් විදිහට තියාගත්තාම ඒක තමන්ගේ කල්යාණ මිත්‍රෙක් වෙනවා. හැබැයි ඒක අත්‍යවශ්‍යම නෑ. ඔය දොස්තර මහත්තයා කියපු විදිහට ආනාපානට රිෆර් කරන්නේ නැතුවත් බෙයා තරහ, හුදු තරහ, හුදු ආසාව, හුදු නිදිමත බලන්නත් පුළුවන්. ආනාපානේ අපි කරගෙන ඉන්නේ ඒකට නිකන් අර හැට මිටික් වාගේ නිකන් පිවටල් පොයින්ට් එකක් රෙෆරන්ස් පොයින්ට් එකට තියාගන්න එක තමයි. එතකොට අද මම කීයටද තාර පටන් අරගන්නේ මේ ටෝක් එක? සන්නස හරියට තුනට අපි පටන් ගන්නවා. හැබැයි දෙක හා මාකට අපි කට්ටිය දෙන්න එකව ඒගොල්ලන්ට සෙටල් ඩවුන් වෙලා ලෑස්ති වෙන්න. සන්නස 2:45 වගේ වෙනකොට ආවනම් හරි. එතකොට ඉවර වෙන්නේ කීයටද? අපි දාලා තියෙන ප්‍රෝග්‍රෑම් එක 6 කියලා. මේ අර වෝකින් මෙඩිටේෂන් එකට පොඩ්ඩක් වෙලා වැඩි කෙරුවා ආරුණ ඉන්ස්ට්‍රක්ෂන්ස් උත් දෙන නිසා. ඒ විදිහට කොහොමදත් 6 වෙනකොට අනිවාර්යයෙන්ම ඔක්කොම ඉවරයි. මේ මේ ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නේ මම ලොකු ස්වාමීන් යනවාර මේ ඩයබටිස් හොස්පිටල් එකට මේ මේ කොහෙද? නාවල. ඒ ඒ අතරමැද මේ ලොකු ස්වාමීන් ඇටෙන්ඩ් කරන්න කෙනෙක් ඉන්නවා. අනෝම ගාවටත් යන්න තියෙනවා. ඒ ටික කරද්දි මම ඉඳලා මම කලින් මම පිටත් වෙලා යන්නයි ප්ලෑන් එක තියෙන්නේ. අපි වඩින්නේ කීයටද නෑ නෑ මං එන මං ඒකට තමයි දැනගන්න ඕනේ මං කොතේ කීයටද එන්න ඕනේ කියලා 2:45 හිටියානම් හරියට හරි හරි එතකොට තව දෙන්නේ එක අපොයින්ට්මන්ට් දීලා තියෙනවා මං ඒගොල්ලන්ට කියන්නම් එනනම් ඒක ටිකේ 3:00ට එන්නම් කියලා 3:00ට આવොත් කරන්න බෑ මේ 2:45ට මම 2:45ට ස්ටෝක් එක නෙවෙයිද ටෝක් එක හරියට 3ට මම 2:45 ආ හරි හරි හරි මං එන මං අපොයින්ට්මන්ට් දාපු කට්ටියට කියන්නම් 2:00ට 2:45 අතර එන්න කියලා අපි නම් 12ටම පිටත් වෙන්න ඕනේ මෙහේ හරි ඒක මේ මට මට හරියට ක්ලියර් තිබුණ නැති නිසා කතා කරා. එහෙනම් ඔයගොල්ලෝ දැන් ලයින් එක කට් කරන්න ඕනේ මට තව කවුරු හරි ටෙස්ට් කරන්න ඕනේ. තෙරුවන් සරණයි. බලන්න මේක වෙන කවුද Skype එකේ මේ අපිට කරදර බලින් ඉන්න කට්ටිය. ඒ අතරමැදි මෙතන මේ කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අපි ධර්ම සාකච්ඡාවේ ඉදිරිපත් කරන්න අපිට තව විනාඩි 10ක් විතර කාලය තියෙනවා. කවුද ඉන්නේ ලයින් එකේ? ඉන්න ලැබුණා බලට යනවා පන්නේ මෙයා නෑ නෑ සර් පන්න කොල්ල දෙනවා මේ මිනිස්සු දාලා යන්න ඉතින් බෑක් විතර ටෙලිෆෝන් එකක් ඉඳලා ඉඳලා බලන්නේ නෑ කට්ටිය කරලා දුන්නාට පස්සේ මේ ඒගොල්ලෝ ඒ කට්ටිය කනෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනික් කට්ටිය කට් වෙනවා. ඒකට මේ ඒක සාමාන්‍යයෙන් බෙනඩිට අර ගොඩක් ඇඩ් කරනවා අර පොලිටිකට රසායන වල. සාය තුන්දෙනා ගිය ගමන් චර්චර ගන්නවා. වෙන එකක් තියෙනවා සිස්ටම් දෙකක් තව තියෙනවලු මම පෙන්නන්නම් අපු ඊමේල් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ මේ කට්ටිය දෙන්නේ දාලාම බලන්න. මේ අපිට ධර්ම සාකච්ඡාවටම නැතුව මේ ඉන්නේ දැන් ආපු කට්ටිය. ඉතින් මේ incoming call hello hello Bante eh. Bante can you hear me I can hear you how are you කොහමද ඇහෙනවද ඇහෙනවා ඇහෙනවා මේ මේ මේකයි හොඳට ඇහෙනවා වෙලා තියෙන එක්කෙනෙක් ගන්නකොට අනිත් ඔක්කොම කට් වෙනවා ස්වාමීන් වහන්සේ කොහොමද? අපි ෆුල් ධර්ම සාකච්ඡාවක ඉන්නේ. <laughs> අම්මලා ඉතින් මේ කැරලයින විහාරෙ ගිහිල්ලා දැන් දසසිල් වෙලානේ. දසසිල් වෙලාද දසසිල් අරගෙනද? <laughs> දසසිල් මේව කරලා. දිගටම සිල් අරගෙනද නැත්නම් අද දවසේද? ආ මොනවද නෑ නෑ දැන් දිගටම කරනවා ඉතින් අම්මා දැන් කැමති මේ පැත්තට බර වෙලා යන්න. ඔව් පුතා ගෑණියක් ගත්තා. <laughs> පුතා ගෑණියක් ගත්තා ඉතින් පොත් ගයා ගියානේ ඉතින් අපි දැන් හොඳයි හොඳයි ඉතින් ඕ කාලා වරෙන්කෝ. <laughs> ඒක තමයි. නෑ අපි දැන් මේලා අල්ලාහ සල්ලාහ කතා කරන්නේ අපි යන තව කෙනෙක් කනෙක් කරලා බලන්න ස්කයිප් එකට ධර්ම සාකච්ඡා කරනකට ඔය වල්පල් කතා කරලා වැඩක් නෑ. ඔබ පඬිතයා වුණාට පඬිතකම නෑ. කියන්නේ කියන්නේ ධර්ම සාකච්ඡාව කියන්නේ අපි ඉවර අපි අපි ඉවර කරලා තියෙන ඔයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කොයි එකද කරන්නේ? අපි සමාධි භාවනා සූත්‍රය පටන් ගත්තේ ඉතින් කොයි එකක් ප්‍රශ්න නැහැ මොනවාරි තියෙනවා නම් මතක් කරන්න හොඳයි කියලා හිතෙන එකක් හොඳයි ස්වාමීන් කරන්නේ ඒක නෑ අපි එහෙමනම් ඔයා කට් කරනවා තව කෙනෙකුට යන්න දෙන්නෙකුට ඇක්සස් නෑ අපි ළඟ තාම ටෙක්නොලොජි එක ඩෙවලොප් කරලා නැහැ ආහා හා එහෙමද ස්වාමීන් මම ඕපන් කරන්න තාම දන්නේ අපිට පුළුවන් නම් ඊමේල් එකක් එවන්න කරන්න හැටි Skype එකේ හුඟ දෙනෙකුට එක පැත්තකට one way ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒ ඇති අපිට. කොන්ෆරන්ස් වගේ එකට ඔක්කොමලා එන්න ඕනේ නේද? ඔය කියන්නේ ඕනම කෙනෙකුට අහන්න පුළුවන්. එහෙන් මෙහාට ප්‍රශ්න අහන්න බැරි වෙන ඔප්ෂන්ස් ඇති මේකේ. එහෙම තිබුණත් ඇති අපිට. ඕන කෙනෙකුට වෙනවා නම් වෙන ක්‍රමයකට ටෙලිෆෝන් එකෙන් වගේ කනෙක්ට් කරන්න වෙනවා. මේක ට්‍රයල් රන් එකක් අද දුවන්නේ ඈ. හා හා හා. හොඳයි සාමාන්‍ය. අපි නතර වෙනවා. හොඳයි හොඳයි සාමාන්‍ය. සරණයි. තෙරුවන් සරණයි ලංකාව. එතකොට මේ මෙච්චර අපිට වෙලා ගන්න තියෙන අපි නම් මෙතන සාකච්ඡා නැතර කරනවා මේ වෙනද නම් අපිට මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා ඒක නිසා අපි සාකච්ඡා වුණාක් තියෙනවා අද ඉතින් ඉස්ලාමතාව නිසා පොඩි පොඩි මේ පටලැවිලි වුණා කෙසේ නමුත් අපි මේ ධර්ම සාකච්ඡාවකින් පස්සේ සම්ප්‍රදාන කුල කරන විදිහට එත්තවතා ചാති ගාථා සජ්ජායනා කරලා අපි පේන පේන කාටත් පින් පැමිණීමේ සාකච්ඡාවේ නිමාව සම්ප්‍රදාන කුල සමාප්ත කරා.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 හතර දෙනෙක් මම හිතේ හතර දෙනා තමයි දැම්මේ. හැබැයි එකෙන් අර මගේ කනෙක්ට් එක කනෙක්ට් වෙන්නේ නැහැ. කනෙක්ට් එයා තමයි මම මේක දුන්නේ මේක කොල් දුන්නේ. අයත් දවසන් ඉස්සෙල්ලා ආවා. ඇවිල්ලා. දැන් ලයින් එකේ නැහැ. නෑ. ඉස්සෙල්ලා ඉන්න මේ ටිකිය මුලින්ම. තව වෙන මල්ලිකා. මේක බලවත් දෙනෙක් කියන්නේ. ඒ කියන්නේ ඩිස්කරේජ් වෙන්නේ නැති දැන් කරන්න තියෙන්නේ ඒගොල්ලන්ට මෙසේජ් එකක් අරින් තියෙනවා මේ තිලිනටත් කතා කරලා මෙන්න මේකට අපි මොකද්ද කරන්න උත්තරේ කියලා තිරින ඉවලා කියනවා මේ වෙන Google හරහා නැතුව වෙන මොකද්ද මේ ඔය ටීම් විවර් එක තියෙන ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන් අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක්. අර බ්‍රෝඩ්කාස්ට් කරන එකක් තියෙනවා අපිට ඒගොල්ලන්ට අදා ගන්න බෑ අපි ඒව විතරයි. ඒක උනත් වටිනවා. එතකොට අපිට පුළුවන් නම් අඩු ගානේ 20ක් 25ක් ගන්න අපිට ඩිස්කෂන් එක තියෙත හැකි මෙල්බන් එකත් එක්ක ඕපන් ඩිස්කෂන් එක අර ගොල්ලන්ට අහන්න සාන්නේ. එතකොට මේ ඕන්න ලිඛිතව යන්න පුළුවන් ද කියන එක. දැන් මේකෙන් තමයි අපි ඒකේ මේ ඔප්ෂන්ස් බලාගන්නේ. දැන් අද මේ දවසේ ප්ලෑන් කරන්න ඕනේ අපිට දම්බි එක කලින් දාලා දෙන එක හොඳයි. අර පහමාට විතර එහෙම පිටත් වෙන්න පුළුවන් ඔය කිව්වට. එතකොට අපි ඉන්සාර 12 තමයි ගාණි ගත්තම පිටත් වෙනවා. වේරකොළ මේ සුනිල්ට කියන්න මට 12යි 72යි 45 වෙනකොට